ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි සේවියයිද සෝල අතිපද මුසුම් ක්‍රියාවෙන් සරණ දේශනාව පිළිපැදීම දැක බලාපොරොත්තු වන. සේතෙන් පොර දවස්වල සරණ දේශනාව පිළිපැදීම බව හැබැයි ලන්නේ මොකද ගැඹුරු දේශනාව පිළිපැදීම සෑම දිනකටම තේරුම් ගන්නට අපහසු නිසා සෑම දිනකටම ගෝධනා කරන ඊයේ ආකාරයේ සරණ දේශනාව තමයි පොදිනෙලදී ඉස්සරහට ලබන්නේ. මේ සෑම කෙනෙක්ම වගේ දන්නා ඇති අද කොටම පොදා පළමුවෙන්ම බුද්ධ ශාසනය පිළිපැදීම සඳහා හිතමාරාතන් වහන්සේ ලංකාවට වැඩම කළ දවසක එහිදී පොත්පත්වල සඳහන් වන්නේ වහන්සේ දේශනා කළ පළමුව පළමු දේශනාව සෝලහත්ති පදෝපන් සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කළ බවයි. එමෙසේ අපි සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. බුදුජානක මහන්සිය වැඩ සිටින කාලයේදී ඥානසංය කියලා ධාර්මණය සිටියා. කොහොමද සෞභාග්‍යමත් කෙනෙක්ගේ සංකේතය දෙන්නන්නට මහා පෞද විලාක්ෂණ සමාගයේ සියද නැගලා මාසයකට පමණ වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පොරොත්තුක් වශයෙන් කරගෙන සිටිනවා. එනක් මෙසේ සංචාරය කරමින් සිටින විට පිළෝතිකානම් පරිත්‍රාගයේ ඔබතම මොනවාගෙන ඇහුවා පොඩි සදෝමේ කන්නේ මේ මහ දවල්. තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමෝද කියා කියලා ඔබ පිළිතුරු දුන්නා ඊට පස්සේ ඒ ගාම්තරණියන් වාක්‍ය අනුමතුවක් ඒ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක්ද ඔබම කොන්නාසේගේ ගුණ පවරේ දාදී වශයෙන්. පිළෝතික කියන දැනත්තා ඉස්පස්සේ ප්‍රකාශ කළා මම කොහොමද බුදුරජාණන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන්නේ ගුණ ප්‍රකාශ කරන්නට නම් ඒකත් සම්මා සම්බුදු කෙනෙක් වෙන්නට ඕන උන්වහන්සේගේ ප්‍රඥාව අපට විස්තර කරන්නට බැරි තරම් අතිගම්භීරයි ඒ ආකාරයෙන් ඔබ වර්ණනා කරන්නේ කවර කරුණක් දැකලාද කියලා ඒ ධම්මස්කන්ධ ධාර්මණය අනුව සවස්පස්ව ඒ පිළිවෙලට දැන් කියන තැනත් ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ නාමපද හතරක් දැකලායි මම මෙලෙසින් ප්‍රකාශ කළේ. ඒදී ඔහු උපමාවක් දක්වනවා. ඇතෙක් හන්නට යන කෙනෙක් විශාල ඇස්පාසක හඳක්කාට පසුව මේ විශාල ඇතෙක්යි නිගමනය කරන්නාසේ මම බුදුරජාණන් වහන්සේගේ නාමපද හතරක් දැකලා බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥා කියලා තීරණය කරලා තියෙනවා. මොනවද මේ නානපද හතර? බුදුරජාණන් වහන්සේ සමුවීමට සත්‍ය කුලේ අය යන මාස ගණන් තිස්සේ සිතින් ඉතාන් ඉතාන් ඉතාන ප්‍රශ්න වල මේ ප්‍රශ්නවලට මේ විදිහට උත්තර දුන්නොත් මම මෙහෙම අහනවා මේ විදිහට උත්තර දුන්නොත් මෙහෙම අහනවා මේ මේ විදිහට මම වාද කරනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ සමුවට යනවා වාද කරන්නට ගියාට මොකද බුදුජානක මහත්මයා සමග එක දවසක වේලාවක් කතා කරන විට වාද කිරීම පසුක තබා බුදුජානක මහත්මයා සරණ ගිය පිරිසක් බවට එයපත් වෙනවා. මේ පළවෙනි ඥානපදේ දෙවැනිම තමයි මේ වගේම බ්‍රාහ්මණ පිළිස බුදුජානක මහත්මයා සමෝට යනවා මාස ගණන් තිස්සේ ප්‍රශ්න ගැන විතරක් බුද්ධෝපෝතික ආකාරයේ ප්‍රශ්නයක් තිබෙනවා මේ නැතුව මේ විස්තරනේ මම විමසනවා මේ විදිහට පිළිතුරු දෙන්න මම විමසනවා මේ ආදී වශයෙන් සිතලා සිතලා සිතලා බුදුරජාණන් වහන්සේ සම වාද කිරීමට යන්නද හිතාගෙන යන්නේ ඒ විදිහට මොකද බුදුරජාණන් වහන්සේ සමග ටික වේලාවක් කතා කරන විටම ඔවුන් වාද කිරීම අපිට තබා බුදුරජාණන් වහන්සේ සරණගේ පිටසක්වාපත් වෙනවා. මේ ආකාරයෙන් ගහකට ගිය යනවා ශ්‍රමණ ප්‍රේස්ථානවා. ඒ සහපති ශ්‍රමණ ප්‍රේස්ථානය ඥානපත ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන මෙන්න මේ ගුණය දැකලා මෙන්න මේ සමන සත්‍ය දැකලා මම ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥ මහා නෝනට කෙනෙක් කියලා තීරණය කරලා සිටින බව ඒ ෆිලෝසොෆික කියන තැනත්තා ගාන්ස්ටෝන් කියන බාහමෙන් ප්‍රකාශ කළා. පසු දිනකදී ගාන්ස්ටෝන් තැන් කියන ඒ බාහම බුදුරජාණන් වහන්සේ සමෝධ කියා මොකද කියලා මේ පුවතේ සිහින කළා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළා ඒ තැනත්තා කියපු උපමාව සම්පූර්ණ සම්පූර්ණ නැහැ. මම මේ උපමාව සම්පූර්ණ කරලා කියන්නම්. එහෙනම් හොඳට අමතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දීදී තමයි සූරහස්සි පදෝපන සූත්‍රයේ දැක්වෙන කර්මයේ දීපත් කළේ. සූලේ කියන කුඩා කියන එකයි මොකද මහා හස්සි පදෝපන කියන සබස් සූත්‍රයක් කියනවා. හස්සි පදෝපන කියන්නේ අත්‍යකුගේ පාදයන් උපමා කරලා පාසලකුණ උපමා කරලා කරපු දේශනාව කියන එක. ඒදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඥානයන් තැනැත්තේ අපේක්ෂාන්නේ යන විට ඒ විශාල පාන දැකපු ගමනින්ම දැකපු ගමනින්ම මොහු විශාල ඇටකියයි කියලා තීරණයකට පහේ නැහැ මොකද හේතුව මානසික කියලා අත්පත් අත්කොටක් තියෙන ඔවුන්ගේ ශරීර විකාර පුරායි කියන්නේ විකාරනේ නමුත් මේ පාද ඉතාම ලොකයි ඒක නිසා මෙනවා මේ බාහනික ගණයේ ඇතෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මම තවත් ඉදිරියට යනවා කියලා පළමු අත්පාස් සතහන් දැකලා තිබුණේකට පහින් නැති විදියට යනවා. මෙසේ ඉදිරියට යනකොට ඔහුට තේනවා ඉතින් අතුරු පිළ කතා වෙන කාලා කියන සත්‍යයක්. ඒකෙන් කල්පනා කරනවා මොහු මේ බුද්ධ කාලාරිකා කියලා අතුම්වත් ගැටෙනවා මේ අය හුස්සයි නමුත් ශරීරයේ තරම් මමද නෑ ඒ නිසා මෙහෙම ඇටෙක් වෙන්නේ නැති නේනවා. මම ලොකු ඇටෙක් වන්නට බෑ කියලා හිතලා තවත් ඉතියට යනවා. මේ යනකොට තම ඉතිරියෙන් දස්සල එක ඉතිරියෙන් දරින් හැනලා ඒවා කඩාගෙන පාපයෙන් දක්ෂණය වෙනවා. මේ කියෝ කියන්නේ කරනවා මුත්‍යා කණේරුකා කියලා ඇස්තුවක් දෙයක් ඉන්නවා. ඒ ඇගේ දලම වාසිකයි උසයි මුත් මහතේ තියෙන්නේ. ඒ නිසා එහෙම මෙයක් මහතේ දෙන්නට කරන්නේ ඉදිරියට තවත් යනවා. මේ ඉදිරියට යනකොට ඉතා විශාල මහා අත්මාගේ දකින්න දැක්කට පස්සේ තීරණය කරන මොහු නියම වශයෙන් මහා අත්මාගේ කියන අන්නමේ උපමාව සුදුරජාන් වහන්සේලා ප්‍රකාශ කළා මෙන්න මේ ආකාරයෙන්ම ගාමිණී බුදුරජාණන් වහන්සේගේ අරහන්නාදී ගුණ ලෝකයේ පැතිරෙනවා සාක්ෂාත්කාරී ධම්මරත්නයේ ගුණ පැතිරෙනවා සංගරත්නයේ සුපරිපන්නාදී ගුණ පැතිරෙනවා කෙසේනත් මේවා එකපාරටම කෙනෙක් පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධය ශේෂ ධම්මරත්නයේ සාක්ෂාත්කාරී සංගරත්නයේ සුපරිපන්නන් කියලා මේ කෙනෙක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැවිදි වීමට ඇතුළේ දැන් මේ යාට කියන්න තියෙන කාරණාව කාරණා නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙකු විසින් සමාජයේ චිත්ත තුළ ඇති කර ගත යුතු කාරණා. ඒ නිසා මේ ඒ කරුණු කියනකොට සමාජයේ චිත්ත තුළ ඒ කරුණු ඇති කර ගන්න ඕනේ ඒ ජීවිතේ ඒකතු කර ගන්නට ඕන. දැන් මේ කුලයා මම නේද මොන වුණාට පස්සේ සීලේ ඉස්සා හොඳින් ආරක්ෂා කරනවා. මේ සීලේ කියන එක තාමත් අවශ්‍ය වන පුද්ගලයෙකුට සීලේ ප්‍රතිස්ථාය නරෝ සපඤ්ඤා සිතම් පඤ්ඤාන්ත භාවයන් කියලා දෙවියන් වහන්සේ දැක්වූ පාඩයක් තිබෙනවා සීලේ ප්‍රතිස්ථාය සීලේ සීලලම සිතම් පඤ්ඤාන්ත භාවයන් සමාධි භාවනා විදර්ශනා භාවනා නැත්නම් සංස භාවනා විදර්ශනා භාවනා කරනවා සිත දියුණු කරනවා ප්‍රඥාව දියුණු කරනවා කියන එකයි කියන්නේ. සීලේ ප්‍රතිස්ථාය සීලේ සීලලයි කරනවා සීලං නිස්සාර සීලෙන් පරිස්සහාය සත්තාරෝ සතිපට්ඨානයේ භාවයේ ආදි වශයෙන් සම්පතිනවා සීලෙන් නිස්සාර සීලේ පීඨකොට සීලේ පදනම් කොටගෙන සතර සතිපට්ඨාන ආදී සත්‍ය බෝධිපාක්ෂ ධර්ම වඩනවායි හතෝ මිනිස්සේ වෙන සෝත්‍රවල දක්වලා තියෙනවා සීලේ නැතිවට පස්සේ ඔක්කොම නැති වෙනවා ඒ නිසා සීලයක් පස්සේ වශයෙන් යනවාට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් කැමතියි ඉන්නේ පාරයි කියන්නේ අවශ්‍ය වෙන සීලයක් හොඳින් ආරක්ෂා කරන කෙනෙක් විසින් නිත්‍ය සීලයේ වශයෙන් පංචශීල ධර්මයවත් එහෙම නැත්නම් ආජීවස්සම සීලයවත් ආරක්ෂා කරන්නට පුරුදු වෙන්න ඕන. සීලේ ඉතාමත් අවශ්‍ය වෙන යන්නේ ඒ කරුණ තේරුම් ගන්න සිල්පද කර්මත් ඒ ගැන පසුතැවෙන්නේ නැතුව නැවතන සුත් සමාදම්කින් මේ සීලය දෙකටම ආරක්ෂා කරන්නට දැන් අනිස්ථානය කරනවා. ඒකේ සීලය මනෙන් ආරක්ෂා කරන දෙවිතුයි නවතින්නේ සක්මන රූපං දිස්සන නිමිත්තකාරී හතින නානුඥාන කාර්යාදී වශයෙන් දැක්වෙන පරිදි එහේ කන නාසය ජීව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හය දමනය කරගන්නවා සංවර කරගන්නවා ඉන්ද්‍රිය සංවරය ඇහැට හොඳ රූපයක් දැක්කාට පස්සේ ඒකට ඇලෙන්නේ සිය ලක්ෂණ රූපයක් දැක්කාට පස්සේ ඇලෙන්නේ නරක අප්‍රිය තම අමනාප රූපයක් දැක්කාට පස්සේ කැදෙන්නේ මේ ඇලීම මේ කැදීම නැත්නම් මේ අවස්ථාවේ ජීවිතය කියන අංග දෙකම ඇස්සලා ඇහැර අවස්ථා කරගන්නවා මෙලෙසින්ම මන සංවර කරගන්නවා මනසක් දැක්කම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නාමයේ සංවර කරගත යුතු වෙනවා ජීව සංවර කරගත යුතු වෙනවා ඒ වගේම තමයි කයත් මනස සංවර කරගන්න ඕන සම්පූර්ණ සංවරව සාදු සාදු සෝතේන සංවරෝ භානේන සංවරෝ සාදු සාදු දීවාය සංවරෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා එහෙම සංඥානාසේ දිව ශරීරය ආදී ඒ ඉන්ද්‍රයන් සම්මනය කර ගැනීම සංවර කර ගැනීම යහපත් වෙනවා සබ්බත් සම්මතෝ විකෝ සබ්බ දුක්ඛා මනුස්සති කියලා දක්වලා තියෙනවා. කායේ සංවරෝ සාදු සාදු වාචා සංවරෝ මනස සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සම්බත් සම්මතෝ විකෝ සබ්බ දුක්ඛා මනුස්සති. ඒ කියන්නේ කාය සංවර කරලා දේශිත සංවර කරලා දේශේ වචනේ සංවර කරලා දේශේ. මේ කයසිත වචනේ කියන සුන්දර සංවර කරගෙන සියලු අක්කාරින්ම සම්මරෝ වික්කෝ සම්බත් සංමතෝ වික්කෝ සම්පදෝපා පමුච්චති සියලු දෙකම මෙදෙනා නිවන් අවබෝධ කරනවා ඒක නිසා මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා නම් අපිට බලාපොරොත්තු වෙන කෙනෙකුට සාමාන්‍යයෙන් ගොනු ජීවිත ගත කරන අයට මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන හැම වෙලාවෙම කටයුතු කරන්න බැරි බව අප දන්නවා විශේෂයෙන්ම ආසාව ආදරය වාගේ වෙන දේවල් සිතුල ඇතිවෙනවා ඒකෙන් බැරිලා ගොනු ජීවිත ගත ගන්න දක්ෂාස්ත්‍රි ඒවා අනිත්‍ය ආකාරයෙන් වාග්ය දේශයක් වාසාවක් වෙන දේවල් නැනවන ඇතිවන සමාධි නිසි සමාධි නිසි දේවා ඇතිවන තැන වහාම සිතන්න සාධිතකාලිකයක් ආසාවක් ආසාවක් ඇලීමක් ඇලීමක් ආදී වශයෙන් සිතලා ඒ සිත සැකකර ගන්න, ඒ සිත නැති කර ගන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් ජීවිතයේදී කරන්න පුළුවන්. මේ සිත තරහට කියන එක පැවිදි වුණත්, ජීවුණත් කාටවත් සබාගත යුතු ධර්මතාවයක් නෙවෙයි. ඒක නිසා තරහට ගැටෙනකොටම අනුසාරණ මාගේ සංසාරයන් දෙත්තන් දෙක දාන දීපදෝ සමාජෙත්තන් සදෝ සංදේත්තන් දෙක දාන ආදී වශයෙන් සතර සතිපට්ඨාන සෝතේ දක්වා ඇති පරිදි ඒ ජීවිතේ දක්වා රාගිතක් වෙන සිටිවිලි ඇති වෙනකොට මේවා සිහි කරලා සබෝසසිතක් ඇතිවෙනකොට සබෝසසිතක් කියලා සිහි කරලා ඒ ඒ සුඛාබට සිතේ ගැට කර ගන්නට මේ අනිස්කාරණ කරලා කටයුතු කරන්න ඕනේ එදිනෙදා ජීවිතයේදී ඉන්ද්‍රයන් පුළුවන් තරම් සංවර කරගත්තු ධර්මයටම නිවන් මඟ ගමන් කරන්නට පුළුවන් වෙනවා නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ නිසා පුළුවන් තරම් දුරට ඉන්ද්‍රයන් ආරක්ෂා කරගන්න සංවර කරගන්න සහගත වෙනවා එන් අර වාගේ වෙන දේවල් වලින් ආරක්ෂා වෙන්න දක්වා මේ සේවන ධර්මතාවයන්ගේ ඈත් වෙලා ඒවා සංවර කරගන්නවා ඇතුළ සිට පුරට යන විදිහදී සබා ගන්නට පුළුවන් ශක්තියට දෙන්න ඕන. ඒක නිසා මේ ඉන්ද්‍රිය සමහරය විසංකල්ප අවශ්‍ය කාරණාවක් නම් යෑමට එතකොට තමයි අපගේ සිත තුළ හේතු ධර්මයක් වෙන්න දෙන්නදී අපට පුළුවන්කම ලැබෙන්නේ සිත පිස්සුව සබා ගන්න. දැන් සමහරවිට සීල සීලය අවශ්‍යයි ඉන්ද්‍රිය සමහරයක් අවශ්‍යයි. මේ දෙකෙන් වල සෑහීමකට පත් වෙන්නේ නැහැ ඒ සෑහීමකට පත් වෙන්නේ නැතුව සති සම්පජන්ණයේ කටයුතු කරන්නට පටන් ගන්නවා සීනේ නේදව දක්ෂන්තෝ ආපස්සාමේති පදානාතේ හිතෝ ආපස්සෝනේති පදානාදී ආදී වශයෙන් හෝ සම්මිනිතේ පසාරිතේ සම්පදානකාරී හෝති ආලෝකිතේ උදේකේ සම්පදානකාරී ආදී වශයෙන් දක්වා ඇති පරිදි අපි කොයි ආකාරයෙන් එල්ල උපවස්වත් ඔය ආකාරයෙන් අපේ ශරීරය සබඳ සිටියා. ඒ සබඳ සිටින ආකාරයෙන් සිට මෙනේ සිත පවත්වාගෙන යන්නේ නැත්නම් ඒ කරුණ ලබන ඉරියව්වේ සිට පවත්වාගෙන යන්නේ පස්සිය දිනු කර ගන්නට උත්සාහ ගත යුතු වෙනවා. මේ වැඩි පහවනම් කරන පොවේ තවත් දැන් ඉර කටින්න මුළු දවසම සතියෙන් වැඩ කරන්නට මේ ඇතුළු මිනිස්සුන්ට ගියාට පස්සේ සුරජීවිත ගත කරන හැටි මුළු දවස පුරාම සතියෙන් විතර වැඩ කරන්නට අපහසු විය හැකියි. එනිසා දවසකට අඩු වශයෙන් පැය ප්‍රමාණයක් පැය භාගයක් විනාඩි 45ක් පැයක් වැඩි කාලයක් ඉතිකින කාලය වැඩ කරනන්නේම කාලයක් අධිෂ්ඨාන කරන්නේ පැය ඇතුළත ඇතුළත කරන සෑම වැඩක්ම මම සීයෙන් නැතුව කරනවා කියලා පස්තියෙන් දිනු කර ගන්නට පුළුවන්. මේක භාවනා කරන දවසට පමණක් සීමා කරන්නට එපා. දවසේ සෑම දවසම දවසකට පැය කාලයක් භාගයක් නැත්නම් පැයක් වෙන කාලයක් තමයි පුළුවන් හැටියට ටික ටික සතිය දිනු කරගන්න නිවන් යන්නට නම් සම්මා සතිය දිනු වෙන්නේ. ඒක නිසා සතියෙන් නිරුව කටයුතු කරනවා. දැන් අර කවිදෝ දැනත්තා මේ විදිහට ආර්යෝ සීලයක් ආර්යෝ සීල සංවරයක් සහ ආර්යෝ සති සංවරයෙන් සමන්නාත කළ අනුශේධ වරන් ධර්මයෙන් ගැට කරලා යහානසිත උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ සංඥා පංචේ වල ධර්ම කියන්නේ මොනවද කියලා. ආනස්සන්දේ ආපාදේ තියෙන මිත්‍ය උද්දච්ච කුච්ච විචිකිච්ඡා. සිංහව දුර්ජීවිත ගත කරනාට කාමස්සන්දයන්ගෙන් ඈත් වෙලා වෙලා මින්නට බෑ. අර මම කලින් කියවා තියෙන මිනිස් ආකාර කාමස්සන්දයෙන් ඈත් වෙන්නට පුළුවන්. ව්‍යාපාදයේ කිසිසේත්ම සබාගත යුතු ධර්මයක් නෙවෙයි. භාවනා කරන අවස්ථාවේදී වෙනින් වන්නේ එකක්වත් සබාගත යුතු ධර්ම නෙවෙයි. ඊළඟට තීන මිද්දේ කියන්නේ නිදිමතට යැලෙන එක අලසකතිය, පස්මතය ආදී දේවල්. ඒ නිසා භාවනා කරනකොට නිදිමත නැති වෙන ආකාරයෙන් භාවනා කරන්න පුරුදු වෙන්න ඕනේ. නිදිමත නැති වෙන ක්‍රම නැති වෙන ආකාරය දැනගෙන ඊළඟට පිළිපදින්න ඕනේ. හිත කිසිම යනාවට කියන්නේ නොයෙක් ආකාරවල දැක්කන්නේ. ඒ නිවන් ගැන දැනන බලාපොරොත්තු වෙනකොට හිත විසිරෙනකොට බලවන්න බාධකයක් පරිබෝධයක්. එනිසා මුළු වල තනන්න සතියේ නම් කිසිම දියුණුවක් වෙන සිදෙනවා නම් ඔබට හිත විසිරෙන එක බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. හිත විසිරෙන එක තමයි සතිය දියුණු වී ඇති නිසා. මම කලින් කියවා සතිය දියුණු කරන්න දෙයි කියලා. මේ සතිය දියුණු කර ගැනීම තුළින් සමාගයේ හිත විසිරෙන යන විසිරෙන එක නැති කරගෙන හිත සමාහිත කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. විචිකිච්ඡායි ධම්මයන් මේ දේශකවල සමහර විට නැති වෙති ඒ තරම් දුරට ක්‍රියාත්මක නොවනවා ඇති මේ විදිහට නිර්වන තත්ත කර්මන්තරට ඒක යට කරගෙන භාවනාවක් කරන්න ඕනේ දැන් දවසේ අද වාගේ පොය දවසක පමණක් නෙවෙයි භාවනා කරන එක දවසක් නෙවෙයි දවස පුරාම වැඩුවත් එහෙම මාසේ පුරාම හැම දිනකම දවසකට පැය භාගයක් පැයක් සම්මානා කරන්න පුළුවන් ඒක නිසා ඔය සමත වශයෙන් තේගංග ගන්න විවිධ භාවනා ක්‍රම තියෙනවා මෛත්‍රී භාවනා බුදුගුණ භාවනා පිළිකුල් භාවනා ආනාපාන සති භාවනා ආදී විවිධ භාවනා ක්‍රම තියෙනවා කවර භාවනාවක් හෝ තෝරාගෙන සම්මත සුදුසු භාවනාවක් සමන්ත කරන්න පහසු භාවනාවක් තෝරාගෙන මේ භාවනාව නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ සිත සමාධිමත් කර ගැනීම සඳහා මේ සමාධිමත් සිතක් නැත්නම් නිවන් සම්පූර්ණ බැහැ සම්මා සමාධියක් කියවත් ඒක නිසා සම්මා සමාධිය දිනු කරගත යුතු වන්නේ ඊයට සම්මා සමාධිය උපදාගෙන ධ්‍යානෙත් උපදාගෙන ඒවා දිගටම පවත්වා ගැනීමට අපහසු වන්නට බොහෝ දෙයක් ඉතිරි. මොකද මේ සීල කාමයේ විවිධ අපතේ ධර්මයේ සංස්කම් පරිචාරණ වේදනා ප්‍රේත සම්පතම ඥානන සම්පතේ ආදී වශයෙන් අතුමාදී පළවෙනි ධ්‍යානයේ සම්මේදී වාසය කරන තැනට අපි දෙවි සීල සම්මේදී කාමයන්ගෙන් වෙන් වන්න විචක්කලේ ධර්මයේ අපසල ධර්මයන්ගෙන් වෙනවම ඒ ධ්‍යානෙත් උපදාන්න වාසය කරන්නට සිදුවේ. ඉතින් ඒවා බුදු දීපීකට කරන අයට අපහස නිසා සම්මන්ත්‍රණයට ඔසිත එකම කර ගන්නට පුළුවන් වන ආකාරයෙන් භාවනාවක් කළ යුතුයි. ඥානයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අර පැවිදිව දැනස්සා ඒ ආකාරයෙන් නිවන් ධර්මයෙන් ගත කරන ඔන්න පළවෙනි ධ්‍යානෙට සමාදෙනවා. ඒ පළවෙනි ධ්‍යානයේ සමාධිය හිත කය බොහොම සරල සමාධියේ සංසුද්ධක පන්තුම් සිත නිවිලා සංසිඳිලා ඉතාම සාන්තෝ ප්‍රණීතෝ සෝය නිරන්තරය සමාධියේ හිතට දැනෙන මුළු කයම හරියට වසම පාණියක් ඇතුළත මුළු කයම පිටුවාසේ සම්පූර්ණ සීතලලා විසලෙලා බුදුම තනදීමත් බුදුම සාන්තියක් ලැබෙනවා. මේ තනදීම මේ නිරන්තර ප්‍රීතිය ලැබුණාට පස්සේ මේ කුසලයන් පිළිගන්නේ මේ මේ හමුදුරෝ තීරණය කරන්නේ බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධයේ ධර්මතාවයේ සාක්ෂාතේ සංගරත්නයේ සුපටිපන්නය කියලා. අර ඇතාගේ පළවෙනි පාද ලක්ෂණ දැකලා මෙයා මහා ලෝකයේ ඇති කියලා තීරණය නොකරන්නාසේ මේ සමාධි මාත්‍රයක් ඇති කරගත් පමණින් ධ්‍යානයකට සම්වැදී සිටීමට සිදුව ඇති වූ පමණින්ම කෙනෙක් ජීවනය කරන්න කරන්නේ සම්මා සම්බුද්ධාන වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධරණය ස්වාස්කාර ගුණය ධම්ම රත්නයේ වෙන සම්ප්‍රදාය සුපිපන්නාදී ගුණ. මොකද තමයි හරියට අධ්‍යයනය පස්සස්වතෙන් අධ්‍යයනලා අවබෝධ කරගන්නේ. මේ බුද්ධලේ ඒක පස්සම පළවෙනි ධ්‍යානයේ ඉක්මවා දෙවන ධ්‍යානයේ යනවා. විතක් කවිකාන් සහිත තීසකේ කතා සහිත ජීවන ධ්‍යානයේ සමාධියේ පන්නේ ධ්‍යානයේ වඩා එක සමානයි ඊට වඩා ප්‍රණීතයි ඊට වඩා හිත නිදි දර්ශන සිතා සංසිඳලා ඒ ආකාරයෙන් නිවීමකට සැලසීමකට සංසිඳීමකට පස්නා උසිත ඇතුණාට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේ මේවා විද්‍යාන වල සම්වේදනා නීතිය උන්වහන්සේගේ සංකල්පයන් ඒවාගේ ධ්‍යාන වලින් ධ්‍යාන සුවරින් කියන්නේ කියලා සමාජ අත්දකින්නට පුළුවන්කම දෙමන ඉස්තර වශයෙන්ම ඔහුගේ ඒ ශ්‍රද්ධාවේ ඉස්තර ශ්‍රද්ධාවක් නෙවෙයි ඔහු විසින් ඒ ආකාරයෙන් ඉස්තර වශයෙන්ම නිගමනය කරන්නට හැකි සමත් උද්දරෙන්නේ එක්තරේ ආකාරයෙන් ජීවිතෝ නිගමනය කරන්න කියලා වශයෙන්ම මේ සිද්දරාත්මක ඒ ගුණ සංඥා සමාන අධ්‍යයනය නැති නිසා දැන් තුන්වෙනි ධ්‍යානයේ යනවා ඒක කීකක් කළා ගණේශයත් ප්‍රේමකක් කතා සහිත තුන්වෙනි ධ්‍යානයේ ඒකේ සුඛේ ස්මතියෙන් ස්මතයෙන් යම් කිසි කෙනෙකුට ඒ ධ්‍යාන සුවයට සම්මාදින්නට පුළුවන් නම් ඒ ඇයිද පුළුවන්කම සත්‍ය ලැබෙනවා අනේ මේකේ සාර්ථකතාවය කණිත භාවය කොතන ප්‍රසද්ද කියලා එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ මම පස්සේ කියලා වැඩ කෙනෙක් හිටියා. ආර්ථ සම්පත්ති වන රාජ භෝජන වැඩදී ඔක්කොම සැප සම්පත් සාපත සැප සම්පත් තිබුණා. ඉතින් අම්මලා මමගේ අක්ෂරාම මෙහිය සම්මගේ අන්තපුරේ කයිදීලාගේ ධ්‍යාන සෝලට බල සමාධි වල සම්වාදනයේදී ඔහු කියනවා අභෝසකන් අභෝසකන් අභෝසකන් කියලා. අනේකයි අනේකයි අනේකයි ඉතින් අනිත් බ්‍රාහ්මණයෝ ගිහිල්ලා බුදුහාමුදුරන්ට පැමිණි කරා මෙයා මේ රාජ සම්පත් වල සැක සැපගෙන ඉතලා දැන් මේවා ගැන අනිත්‍යයි අනිත්‍යයි කියලා කියනවනේ බුදුරජාණන් වහන්සේ දැනගෙනවත් වෙනත් අපිමස්වා ඊට පස්සේ ප්‍රකාශ කළා එදා රාජ්‍ය සම්පත් වලදී ආම්ප සම්පත් වලදී විදපු ලැබෙ මේ ධනානන්දව හා සමකරන විට ඒක මහා දුකක් මේක සංස්කාරාත්මක ප්‍රේත සුවයක් කියලා දෙක එවැනි මහා සංකල්ප සම්පත්තලේ සිටපු කෙනෙකුට පවා යහානික සම්මෙල්ලයි ඉරාමී ස්පීඩ් අධ්‍යයනයේද ආංශකේ කියන දෙින්දර පරිදාකයක් දැවීමක් දැවීමක් කියලා කියන්නේ. එතකොට මේ කියන දේ ඒ දිහා තුන්වෙනි එක යනවා හතරවෙනි දිහා දෙකක්. හතරවෙනි ධ්‍යානයේ ගියාට පස්සේ සුඛේ එකඟතා නීතියෙන් උපේක්ෂාව එකඟතා ඒ නිදීසිත කුතුම විදිහට සමාධිමත් ඉතේ වත් වූ නිගමනයකට ගන්නේ අර ස්වාපාත සුප්තිපන්නා නිගමනය. ඕ නිගමනයේ තමයි කියන්නේ ඔබේ ශ්‍රද්ධාව ඉස්හාවන වශයෙන් පිළිතරන්නේ ඒකයි කතාව. බුදු ධම්මං පස්සදේශෝ මං පස්සදේ. තමයි ධම්මේ දැක්කනම් ඕ මං දැක්කා කියන එකයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. මේකක් නෙවෙයි. තමයි කියන්නේ කෙනෙක් කියපේකයි මේ සූත්‍රේ පුරාම උන්වහන්සේ මේ ප්‍රකාශ කරන යන්නේ. එතකොට ඒ ආකාරයෙන් ධ්‍යාන හතරේ සමාධිය ඉන්දියට ඒවක් කරන්නට අවශ්‍ය නම් අඩු වශයෙන් සමාධියක්වත් ඇති වෙන ආකාරයෙන් ඒකම වෙන ආකාරයෙන් භාවනාව දිගටම කරන්නට ඕන. නිවන් යාමට බලාපොරොත්තු වන පිළිපදිත ආකාරය මේ මම ප්‍රකාශ කරනවා. එතකොට ඉතින් පස්සේ බොහෝ සමුද්‍ර දැකන පරිපූර්ණව ප්‍රකාශ කරනවා. විවිධ ආකාර අභිඥා ලැබීම සඳහා කටයුතු සම්පාදනය කරගන්නවා. අභිඥාණයට කටයුතු කරනවා. ඉතින් ඕක තියෙනවා පෙරමේශ කොඳ පිළිවෙල දක්වනා නුවණින් මේ සදා ආත්මල විදක් වැඩි කෙලින් වැඩි නැත්නම් සුතුප්පාද ඥානය තුළ මේ සත්‍ය වෙනවන විදිහට මේ මැරි ගන්න හැකි. ඉතින් බුදුහාමුදුරේ දේශනා කළා දෙන්නම්. මේ ලෝකී සත්‍යෝ කාය දුක්ඛයෙන් සමන්නාගතස්සා වාචී දුක්ඛයෙන් සමන්නාගතස්සා මනෝ දුක්ඛයෙන් සමන්නාගතස්සා මිච්ඡාදිත්‍යකම් මිච්ඡාදිත්‍යකම් සමාදානං හරියන උපවාදක කාලක වේදා පරමරණ අපායන් මුදේ මිනිපාතන් නිරයන් උපපද්ධතියේ මේ කාලික දිනක වචිනුත්යෙන් සමන්නාගත මනෝදප්පයෙන් යුතු ඒ වගේම නිත මිත්‍යාදික විරාදාමයන් අනුගමනය කරන නිත මිත්‍යාදික ලක්ෂික අධ්‍යානන් උපවාදක ආර්යයන්ට උපවාද කරපු අය ඒ ජීවිතේ සඳහා පිළිමක් හදාගත්තේ නැත්නම් ඒ ආනන්ද උපවාද කරපුවා ඒ ආනන්ද උපවාද සඳහා ඒ ජීවිතේදී ඒකට පිළිමක් වශයෙන් සමාන ගැනීම ආදී කලේ නැත්නම් ආර්ථ දීලා බ්‍රහ්මරණ කොන්දක දෙවිපාතන කරන්න උපපජ්ජති මරණින් පස්සේ නාටකාදීන පිළිම එරෙහි සුදුපාද ඥානවල ඥාන උපදාසක තැනට තැනට තේනවා මේ සත්ව මේ විදියට කායයෙන් කළා වශයෙන් මනෝදස්යෙන් කළා මේ මේ අපසර කර්ම කළා දැන් මේ බුදුහමසෝක් මේ ප්‍රතිවිල කියන විදිය තමයි මා සුද්ධතිගාමී වෙනවා නේද ඒ වගේම කැලික් පැත්තට ගාමී වෙන ආකාරය මේ විදියට මේ විදියට මේ සත්ව සුද්ධතිගාමී වෙනවා නේද අනේ කොච්චර නම් බුදුහමසෝක් සත්‍යද ප්‍රකාශ කරේ කියලා කොහොම පැහැදිලිව දකිනවා සමාධියේ අත්න ප්‍රඥාවේ සමාධි සමාධි විදි තුනේ මේ ආකාරයෙන් දක්වනවා දැක්කත් අර ඇයි පාද පළකුණු දැකලා ඉතිහි කරන පුද්ගලයා විශේෂයෙන් අසුදුසුකම් පසුලා තිබුණා දැක්කට නැත්නම් ලංකුක ඉස්ලාමයේ එනදා ඒක කාමල කාලා තිබුණ දැක්ක පමණට මම ඇටෙක් කියලා විගමනය කරන්න කරන්නේ නැතුවසේ හොට තීරණය කරන්නට බෑ සිත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ ධම්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ මොකද සමාදන්නේ අද මේ විදිහට ಗುಣ තීන තීරණය කරන හරි කියලා විගමනයේ කරලා හිටියත්ම. ඔහෝ බුදුජානකේ කරේ ධම්මලම්නේ කරේ සංඝරත්නයේ කරේ පවත්නා වූ නොකලින අත්හාවේ හේතු අරිත්තප්පසාදේ සමන්නාගතෝ කියන ගුණය ඉගෙන ගනී. උච්චේයන චප්පසාදේ සමන්නාගතෝ හෝතේ ධම්මේ අරිත්තප්පසාදේ සමන්නාගතෝ හෝතේ සංඝේ අරිත්තප්පසාදේ සමන්නාගතෝ හෝතේ කියන ගුණය කියන්නේ බුද්ධ ධර්ම සංගරණ කියන සියතරස්සන්සේ කියන පවත්නා වූ නුක්කලින් ගන්නවා කියන ගුණාංගය සෝවාන් වූ කෙනෙකුට පමණයි පහළවන්නේ. ඒ කියන්නේ සෝවාන් වූ ඉතිලා ඊළඟ පල්ලක කෙනෙකුට සිදුතර පමණ. අන්නයේ සිදුතර කියන සත්‍යාව ඉතිරි ඉලක්කේ අද මහා විශාලයේ කියන ප්‍රශංසා කරන මුකේමයි. එතෙන් නිසා මම කරන්න පුළුවන්. අද මම සත්‍යාවේ භක්තියෙන් ගෞරවයෙන් යුතුව මෙත් අපබස්සාන කරන ඊයයිම බොහෝ විට දෝෂාරෝපණය කරන අවස්ථා ගැන කතා කරලා ඒයිගේ සත්‍තාව ඉතිරි එකක් නෙවෙයි ඒ නිසා ඒයිට නිකමනය කරන්න බෑ. ඉතිරි වශයෙන්ම දැක්කන්නට බෑ. අනිත් ධර්ම රත්නයේ ස්වාස්ත්‍රාණය සම්මත ස්වාස්ත්‍රාණයේ සංගරත්නයේ සුපටිපන්න වේලාදී ගුණගයි ඔවුන්ට ඉතිරි වශයෙන්ම පැහැදිලිපත් අවබෝධයක් නෑ. ඒකයි කියන්නේ එතකොට ඊට පස්සේ දැන් මේ පුද්ගලයා මේ මනෝ දැනස්ලා මේ ධ්‍යාන ලබලා තියෙන්නේ අභිඥා ලබලා තියෙන්නේ අර කලින් කියන තීරේ නැති ඉන්ද්‍ර සංවරේ ආරක්ෂා කරගෙන සතිසම්පජාන්නේ යුතුව නිවන ධර්ම යට කරගෙන මේ කටයුතු කරලා මේ සත්‍ය උදා කරගත්තේ දැන් මම කල්පනා කරනවා සෝ හේමං පජානාති මේ විදිහට දැනගන්නවා මේක තමයි දුක්ඛ සත්‍යය මේ දුක්ඛ සමුදය සත්‍යය මේ දුක්ඛ නිරෝධ සත්‍යය මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යය මේ ධම්ම ආත්මයන් මාස සමුදයෝන් මාස නිරෝධයන් මාස නිරෝධ ගාමී ප්‍රතිපදාව මේ තමයි ආස්තව ධර්ම මේ තමයි ආස්තව සමුදය මේ තමයි ආශ්‍රම නිරෝධය මේ තමයි ආශ්‍රම නිරෝධගාමී ප්‍රතිපදාව කියලා යථාභූත සම්පජානාදී තමම දකිනවා චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කියලා චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රත්‍යක්ෂ සමාන දක්වන අවබෝධ කරගන්න. ඊළඟට ආශ්‍රය ධර්ම නිවන නිවන කියලා දක්වන සම්මාස්ත්‍ර මේකේ මහාශ්‍රය දික්කාශ්‍රව අවිද්‍යාශ්‍රය කියන ආශ්‍රය ධර්මයන් මේවායි මේවායි කියලා පැහැදිලිව දක්වනවා. ආශ්‍රයදී මේ හේතු දක්වන ආශ්‍රය සමුදය ආශ්‍රය නිරෝධය දක්වන ආශ්‍රය නිරෝධ ධර්මයේ ප්‍රතිපදාව දක්වනවා. මේක දැක්කා මේ විදිහට අවබෝධය සම්මාත නැති වෙනවා. ඉස්තර වශයෙන්ම ඔබට අර කියපු ගුණ පිළිබඳව ඉස්හාවර නිගමනයකට බැහැලා ඉස්හාවර සත්‍යයකට පත් වෙලා සිටින කෙනෙක් වන්නේ නෑ. ඔබට ඒක. ඒ නිසා එහිදී ඔහු නිගමනය කරන්නේ මේක කරගෙන කරගෙන යන විට ඔහු කාමාසාදිත්‍ය මෙමුච්චදී භවසාදිත්‍ය මෙමුච්චදී අවිද්‍යාසාදිත්‍ය මෙමුච්චදී ආන්ත ලවාස්ව අවිජ්ජාත්ව කියන ආත්ම ධර්මයන් විදිහට නිදාගන්න මුදාගන්න. මේකහත් කරගන්නවා. එතකොට අනාත්ම සංකේතය පත් වෙනවා. ආත්මානන්තය ආනන්තවන්නේ. අනාත්මා ඒකෝමයෙන් පඤ්ඤාවෙන් දෙකේ ධම්මේ අනහබිනා සතිගතා සම්බන්ධයේති. මේ චේතෝන්ගේ පඤ්ඤාවෙන් දෙකෙන් දෙකට දී දී දෙකම වාක්‍ය කරනවා. ඒක නිසා මොකට තේනා ධාතිය තේරුණා කියනා ධාති සම්බ්‍රාහ්මචර්යයන් පතන් කරගෙන ආප්‍රාණ සත්‍යස් පජානා මගේ ධාතිය තේරුණා කරන දෙයක් නෑ මගේ මේ අන්තිම ආත්මය කියලා උදෙන් දකින්නට පුළුවන් අන්නේ කිමිදී අර ඇත්තා ලොකු ඇටෙක් දැකලා මේ ලොකු ඇටෙක්මයි කියලා තීරණය කරන්න තියෙනවා අනේ සම්මා සම්බුද්ධ ජානමාතේ සම්මා සම්බුද්ධමයි ධර්ම රත්නේ පාස්තරනේ සංඝ රත්නේ සුපටිපන්නමයි කියලා නිගමනයේට බහිනවා. ඒ තමයි සෝතේ දැක්කන කෙටි අදහස මේ සාරාංශය පිටාරයි. එතකොට මේ මේ ඉමන්යන්ට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මහණින් මේවා කීයක් පාස්තර කරන්නේ ඉන්ද්‍රිය සංවරේ පුළුවන් තරම් දෙකට සබාගත වෙන්නේ මොන කාරණාවද? තුන්වෙනි කාරණාව සත්‍යය ටික ටික ටික ටික හරි පුළුවන් හැටියට දිනු කර ගන්නට ඕන. භාවනාවක් කරන්නට ඕනේ සිත එකඟ කර ගන්නට. එහෙම දවසට එකඟ වුණාට පස්සේ ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා මේ භාවනාව විදර්ශනා කරවන්න වෙනවා. ඒ විදර්ශනා පරිමේදී තමයි ඒ ආශ්‍රයෙන් ආත්ම සමුදය ආශ්‍රෝදාසනයෝද ගාමී පටබලාවේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ආදී මේකේ මේකේ කියලා දකින්න. ඒ සඳහා පංචස්කන්ධ ධර්මයන් තමන්ගේ ඇඟසාසෙට අනිත්‍ය වශයෙන් දකින්නට ඕන දුක්ඛ වශයෙන් දකින්නට ඕන අනාත්ම වශයෙන් අවබෝධ කරගන්නට ඕන අදුම වශයෙන් මේ ලක්ෂණ ධර්මයන් පිළිබඳව පැහැදිලි ප්‍රත්‍ය අවබෝධය සමාන තුන ඇති කරගන්න ඕන නිවන් යන්න බලාපොරොත්තු වෙනවා කවුරුවත් අනිත්‍යයෙන් කියන කාමයේ ඉඳලා මේවා නිත්‍ය කියලා හිතන එක නෙවෙයි මම කතා කරන්නේ මේක දුකයි දුකයි කියලා කවුරුවත් කියන එක අහගෙන ඉඳලා හරි තමයි කියන්න පුළුවන් උපමනින් මේ දුක තේරුම් ගත්තා කියන එක දෙවි මම මෙන්න අදහස් කරන්න ලබන්නේ. නැත්නම් තවත් කෙනෙක් කියන දෙයක් මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ අනාත්මයි කියන එක අසාධනලිට හෝ නැත්නම් කියලා හරි තමන්ට කියන්නට පුළුවන් උපමනින් අනාත්මය ගැන අවබෝධයක් ඇති වුණා කියලා දෙවි මම කියන්නේ. මේ අවබෝධය තමා සමාජයෙන් නැති කරගත්තේ. සංගත සංග ලෝකයේ රූපය වේදනාව දෙපඤ්ඤාව සංඛාරේ ඉන්නවා කියන මේ කොටස් පහම ගැන ලකය දන්නවා සම්මත අහලා තියෙනයි ඒ ඒකක් අරගෙන මේ සෑම සංයයක්ම සෑම ස්වභාවයක් ගන්න වෙනස් වේ වෙනස් වේ වෙනස් වේ අනිත්‍යයෙන් අනිත්‍ය යන ආකාරයේ ඉතිරි ඉරුසන් යන ආකාරයේ පිළිබඳ පැහැදිලිවම සමාගම අවබෝධයක් තිබෙනවා තමන්ගේ රූපස්කන්ධය ගත්තොත් ඒ රූපස්කන්ධය නිසා තමයි මේ කුංජි කාලේදී සිත අදලක් පාදලාගෙන යන ටිකක් ආපස්සට ඇවිල්ලා තියෙන්නේ. එතකොට තේන්නට ඕන තමයි කුංජි කාලේ මේ නීතිය වෙනස් අපි අවුරුදු 5යි 7යි මේ ගියා අවුරුදු 10යි මේ මොන 15යි 16යි 18යි ධර්මයේ මේ තත්ත්වයේ දැන් අවුරුදු 20යි 30යි 35යි 40යි ඉතින් තමන්ගේ වයස දක්වා යනවා මේ මේ මේ විදිහට මේක වෙනස් වෙනස් වෙනස් වෙනවා ඇවිල්ලා තියෙනවා විචිත ආකාර විපරිණාමයකට පත් වෙලා වෙනස් ස්වභාවයකට පත් වෙලා යම් කිසි කෙනෙක් දැවිලා කියනවා නම් තමන්ට රූපේ නිත්‍යයි කියලා මේ කවදාවත් පිළිගන්නේ තමන්ට මේ රූපේ අනිත්‍යයි කියලා පැහැදිලිවම පේනවා. ඒ විදිහට සංකති වශයෙන් කියන විකාරයේ පස්ව වෙනස් වෙනස් වීම දැකලා ශනික වශයෙන් වෙනස් වෙන වෙනස් වීම දකින්න දැන් මොකටද වෙනස් වෙනවා මේ ශරීරය අපේ සිත සංකප්පක වෙනස් වෙනවා සිත වෙනස් වෙනකොට සිත නිසා පහළන සුත්ත ලෝක සංඝාතකේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූපස්කන්ධය නිරන්තරයෙන් වෙනස් වෙනවා ඉස්සම් වෙනස් වෙනකොට සීතල වෙනස් වෙනකොට සමාගයේ ශරීරයේ සීතල නෝදාන වෙනස් වෙනවා කියලා ආකාරයෙන් තමයි ශරීරයේ නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා සෝ භාවයෙන් මේ ශරීරයේ නිමිති වෙලා දීපටේ ආපෝතේ ජෝවායෝ කියන ධාතු කොටස් නිරන්තරයෙන්ම ඇති වෙදී නැති නැති යනවා. නැති වෙන නැති වෙන රූප වෙනකොට අලුත්කල රූප කොටස් ඉදෙනවා. මේ පැහැදිලිව අවබෝධ කරගන්නේ මනසස්කන්ධ ලෝකේ රූපස්කන්ධය අනිත්‍යය. වේදනාස්කන්ධයෙන් බැලුවොත් තමන්ට පැහැදිලිවම සාමෝලිය අවබෝධ කරගන්න පුළුවන් සත්‍ය වෙනවා. ඒ වේදනා සංඥා සංස්කාර විඥාන කියන සිතුම් නාම ස්කන්ධ හතරනේ. මේ කාම දෙන්න අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ කවස්ථා පිළිපකාශ කළා. මානවයේ මිනිසු ලෝක සත්‍යයන් තමන්ගේ ශරීරයේ දෙස බලන්නේ නිත්‍යයි කිව්වත් ධර්ම දුරදායි ඒක කිසිම සමානවත් දෙන්නත් පුළුවන්. ඒක කිසිම ධර්ම දුරදායි සමාන නැහැ කියන්නේ. මොකද ඒක බලුවාට බැලු බැලකට කියන්නේ ඒක නිරන්තරයෙන් නැත් නෑ ඒක නිසා මේක නිත්‍යලියක් මොකක් කල් පවතින දෙයක් කියලා ලස්සතින් ධර්මයක් හරි සමාන නැහැ කියන්නේ. හොඳයි. නමුත් මේ සිත සහ සිතේ තියෙන සම්බන්ධතාවය නිත්‍යයි කියලා ගන්නවා නම් කෙනෙක් මෙතන තියෙන මහා මෝඩකමයි. තමන් වේදනා දෙස් බැලුවොත් මේ ජීවිතේ පුරා කොච්චර දුක් දෙන්නද කලාද විස්සකෙන් යන දාපේ දහනක් තියෙනවා. මේ සෑම වේදනාවක්ම ඇති වෙච්ච ගමන් නැතිනම් ආයේ ගන්නට දෙයක් ඉතුරුන්නේ නැති වෙන විදිහට පහනක් නිරුණා ඇත්තේ නිවින ආකාරයෙන් නිවිනවා. ඊයේ තිබු වේදනා දෙකක්වත් නැහැ. ඊය අවුරුද්දගෙන ප්‍රමාණ ගැන ගියාගෙන ගැන කතා කරන්නට දෙයක් නැහැ. අද උදේට වේදනාවක් නෙමෙයි මේ දැන් ඉන්නේ නෑ. එතකදීන වේදනාවක් නෙමෙයි මේ නැන්නේ දැන් නෙමෙයි. මොකක් හරි දෙයක් හරි දුකක් හරි නැදා වේදනාවක් තියෙනවා. එතකදී තව පැයකට පස්සේ තියෙන වේදනාවක්. නැත්තම් පැය භාගයකට පැය කාලයකට විනාඩි පහකට දිනාගීමට දක්ව අනාගතයේ තියෙන වේදනාවක් නෙවෙයි මේ විදිහේ වර්තමානයේ නිස්සනේ පාස්නා වේදනාවක් වань. මේකේ පාස්නා වේදනාව මේකේ නැති මේක තේරුම් ගන්න අවබෝධ කරගන්න වේදනාව අනිත්‍යයි ඒක කිසිසේත් නැහැ නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒ වගේම තමයි සංඥා සංඛාර කියන කොටස් තියෙනවා. සිතට පහළ වෙන සිතිවිලි සංඥා සිතට පහළ වෙන ඇහෙන අන්දරයෙන් සිතින් ගන්න ආකාර කර්ම ලබන ආකාරය. අන්දරයෙන් සංඥා කියන පිළිවෙලට සංස්කාර වෙනවා. මේක ඇති වෙච්ච ගමන් නැහැ. අර මොකක්ද දෙන්නේ? ඒවා ඒකාන්තයෙන්ම අනිත්‍යයි. විඥානයේ ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මේ විදිහට පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ලෙස සමාන අවබෝධ කරගත යුතුයි. මේ කාටවත් අවබෝධ කරවා දෙන්නට බෑ. අපිට පුළුවන්කම දෙන්නේ කර්ම ක්‍රියාවලින් පමණයි. මේ අයගේ ප්‍රඥාව තුළින් මේ අයන ඒක ප්‍රත්‍යක්ෂයට අවබෝධ කරගත යුතුයි. ඉමන් නැන්නේ බලාපොරොත්තු වෙන දිනාකට සිදු කරනවා කියනවා. ඇති කරගත යුතු කරනවා. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකේ දුක්ඛ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ ආර මහා උදානස්සා ධ්‍යාන මාදී ලැබලා ඊට පස්සේ සෝයම පජානක මේ ආකාරයෙන් දකිනවා ඒක තමයි දුක්ඛ සත්‍ය සං දුක්ඛං අලෙපත්තම් මේ දුක්ඛ සත්‍ය කියන සත්‍යයන් පස්සේ ධම්මේ දක්වන්නේ සත්‍ය ධම්මේ දුක්ඛ සත්‍ය හරියට අවබෝධ නොකරගෙන මොහොතක් යනවා ඒක නිසා මේ දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඉතියි මේ ආයතනයේ මේ කාමපතේ ඉස්සරහ දෙයක් මේ සමානතාවයක් මේක දෙයක් මම අර තේලක් කියන්නේ ගැන ඔබත් හිතා සම්බන්ධ මාල් මතක් කරනවා. ඒක දුපගෙන කියපු බෑරි කියන උපදෙසින් මට කියන මේක දෙයක් නාමය අතරින් පයින් කියලා පැහැදිලි කරනවා. මට ඒක මේ මිනිසුන්ගේ ප්‍රඥාවේ මට්ටම මෙච්චරද කියලා. තවත් එක්කෙනෙක් ප්‍රකාශ කරා ස්වාමීන් වහන්සේ මම කලින් දුක ගැන දැනගන්නේ කියලා මේක නෝනින් හිතන්නේ දැන් තමයි දුක මොකක්ද කියලා තේරෙන්නේ. ඒක කියලා අපි අහාට කියන්නේ. ඒ කියන්නේ නුවණ දියුනේ. මම මේ කතාව කියේ මේ දුක දන්නේ දුක්ඛ සත්‍ය දන්නේ මේ චතුරාර්ය සත්‍ය දන්නේ භාගයේ දන්නවා නම් විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය දන්නවා නම් මේ දුක කෙරේ කලකිරීම නිසිදාරන්නේ. මේ දුක ගැන හරියට අවබෝධයක් තියෙනවා දුක කියන්නේ විරාගය කියන නොරැල්මේ මේ දුක ගැන පැහැදිලි බන්ධන අවබෝධයක් සමානම දෙනවා මේ දුක දුක ලබා දෙන පංචස්කන්ධ සංඛාත සංස්කාර සීලය සම්පූර්ණ අත්හරින්නට ඕනේ කියලා අදහසක් වගේ අතහරින්න පුළුවන් කියලා දෙනවා මේ දුක දන්නේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා අනේ උඹලා අයින් සංසාරයේ හිටපු දුක දන්නවා නම් එහෙම. දන්නේ දන්නවා නම් එහෙම. ඔය දෙන්න මොනවත් නැති පැහැදිලි කරගෙන කරන්නේ නැහැ. බලන්නේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නයි උත්සාහ කරන්නේ. උඹලට ඉස්සකින් කියේ දැවුණා ඒක නිවන්නේ නෙවෙයි උඹල උත්සාහ ගන්න. මොකද ඉස්සකින් කියේ දැවෙනවා ඒකෙන් මැල්ලෙන්නේ කියන්නේ. නමුත් මේකේ සතරාවේ සත්‍ය අවබෝධ නොකරගෙන හැරෙනොත් නැවත නැවත මෙන්නේ ඉතිරි සංසාරයේ යන බාධාන ක්‍රියා නිම කරන්න බෑ සතර දුක නිම කරන්න බෑ. අර ඉස්සකින් ගත්තත් ඒක නිවන්නට යන්නේ නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංස්කාර දුක නැති කරගන්න තියෙන ඒකෙන් ලැබෙන සාන්තිය සියල්ලම ගන්නට බැහැ. ඒක නිසා මේ සංස්කාරයේ හිතපු දුක ගැන ටිකක් අවබෝධ කරගන්න බලන්න ආපත්ත දැනෙනවා. අනුමතක් වූනම් වික්‍රේ සංස්කාරෝ කුප්පාකොටින පඤ්ඤාති අවිද්‍යාවී වර්ණං සත්තං සන්නං සංයෝජනං සංදාරං සංසාරං මෙලෙස බුදුහාමුදුරන් සත්‍ය සංකේතයක් කරනවා. මේ සංසාරේ මානෙක මුල තියෙනක තේන්නේ නැහැ. න පන්නමයි තේන්නේ ඒ තරමයි. අවිද්‍යාවෙන් බැඳිලා සංහාරයෙන් පිළිගන්න. නැවත නැවත ඉපදී ඉතින් මෙරි මෙරි මේ සංසාරේ පුරා ගමන් කරනවා. උන්වහන්සේ කදිම උපමාවක් විදිහට දක්වලා උපමා ගොඩක් දෙනෙක් මොකක් මේ කියන්නේ. මේ මහා පොළවේ පස්ස මානෙ නෑ දන්නවා. යම් කිසි කෙනෙක් මේ පහළ කුණා වලේපත් මුලි කරන්නේ දෙන්නේ ගියක් විතර ප්‍රමාණය. ටිකක් බෙලි කරලා පැත්තකින් දෙන මේ මගේ දැනුම තාත්තා. එයා අලියෝදෙනේ ගන්න දෙන්නේ ගියක් ඉන්න මං ටිකක් බෙලි කරලා පොළේ පස්සරකට තියන පැත්තේ. තමත් ඒ වගේම නැති කුජයක් නැති ගියක් බවට පස්සරකට මුලි කරලා පැත්තකින් දෙන මේ ගියා මේ තාත්තා. ඒ තමයි මුලියක් ඒ වගේම මුලි කරනවා දෙන්නේ ගියක් පමණ. පොළේ පස්සරකට මේ ඉතිරල ආත්මි තාත්ත කියා. මේ විදිහට හෝ ධ්‍යාන වල හිටපු තාත්තල වෙන්නේ මේ පස්පුඩි කර කර කර සියදියා යනවා. මහණෙනි පොළොවේපත් ඉවර වෙනා තවත් මේ මිනිස්යාට තාත්තල ඉන්නවා ඉස්සරහාත් වල කියන්නේ. ඉතල බලන්න. ඒවා සිහිසුවට කියපු කතාවේ නෙවෙයි. බුදුහාමුදුරන් දැක කියපු කතාවේ නෙවෙයි. අවබෝධයෙන් යුතුව දැන දැනම දැන දැනම කරපු කතා. මේ මිනිස්ගේ ධර්මයේ කණිනාර අනිත්‍යම් පිට කරන හදවතින් දකින්නේ බුදුහාමුදුර අදහස් කළේ මොකක්ද කියලාවත් හිතන්නේ. නිකන් කල්පනා කරලා බලන්න. පොළවේ පස් ඉංග්‍රීසි ගොලි කර කර ගොලි කර කර ආදී අරමුණක පොළවේ පස් නිම වෙන්නට කොච්චරනම් පස් පොඩි ප්‍රමාණයක් වේවා. අපිට ගොලි කරන්නට ගියේ ඒ තමන් සංස්කාරයේ ඉඳපදාස් කරලා තියෙනවා. උදාහරණයක් අහනවා. ඒ මානසික පොළේපත් මනිකා විතරේ තවස්සත් මේ තමන් තීර්ථයේ මහණෝ සංස්කාරයේ එවං දීගමත්තං දුක්ඛං පච්චන භවතං දුක්ඛං පච්චන භවතං ඒසං පච්චන භවතං පච්චේ වදිතා බුදුහාමුදුරේ ප්‍රකාශ කරලා මේ විදිහට දීර්ඝ කාලයක් මනෝනේ දුක්ඛං පච්චන භෝතං දුක්ඛං මනෝබලං බවකලා දුක්ඛං පච්චන භෝතං අතිශයින් දරුණු දීර්ඝ දුක්ඛං බවකලා දේශනං පච්චන භෝතං නේකාකාර රෝග දේශන ඥාන දේශන භෝග දේශන සීල දේශන ආදී විවිධ ආකාර දේශන වලට බඳ කියලා අනන්ත අප්‍රමාණ දුක්ඛයක සංසාරයේ කියලා බින්දා සංකල්පයේවත් පිටා මනසුම් ප්‍රේමවා සංකල්පන කරලා බලන්න මගේ හදවතින් මේවා කියන්නේ නේද හදවතින් තේරෙනවා මම මොනවද අදහස් කරන්නේ කියලා මේ තීරණය සංස්කාරයේ සිදුකම මොකක්ද කියලා යාන්තිදම් දෙන්නේ අල නීර සත්‍ය සංඛායේ නිමිතකම් අනුග්‍රහකම් මලන් මෙවත් දෙන්නේ දැන් මේ වස්තු බලක සුදුසුම අනුව මේ සංස්කාරයෙන් කලකිරීමට සංස්කාරයෙන් නොයැලෙන්නට සංස්කාරයන් හරින්නට ඇයි මේ තරම් ජීවිත භාගයක් තිස්සේ දුක් විඳලා විඳලා විඳලා මේ මිදින්නේ අසංකේතන බුදුවරු ලෝකෙ පහළ වෙනවා මොනමනාසේලා ලෝකෙක තමයි චන්ද්‍රාසිකත්වයේ පෙන්වන කරා සමාජයකින් දක්ෂ කෝටි අසංකේතන බුදුවරු දැකලා ඇති සාවම සංස්කාරයෙන් බැඳෙන යුතු දෙයක් යනවා නම් එයි මේ හේතුව මේ දුක්ඛ ධර්මය දුක්ඛේ අඥානයි. ඒක නිසා දුක්ඛ ගැන අපේ අවබෝධයක් ඇති කරගන්න ආත්මස්ථිත සංසාරයේද හැරි බලන්න ඕනේ. කොයිතරම් වරදන ප්‍රේතලෝක දුක් විඳද සමහර බුද්ධාන්තර ගන්න දුක් ප්‍රේතලෝක පිළිලා. අපාවල කොයිතරම් දුක් විඳද සීතන් ලෝකවල කොයිතරම් දුක් හැට කම් කටළු විඳද මනස් ලෝකේ ස්වයං කරන දෙකක් දෙන්නලයි. ජාති දුක්, ජරා දුක්, ජීවත් දුක්, මරණ දුක්, අපේ අම්මා එක්ක දුක්, අපේ තාත්තලෝ අපේ අම්මා ආදී ජීවිත දුක් ගැට සීලා කරදර ප්‍රියංගේ දෙන්නේ දුක්, කලබදා වලදී දුක්, මේ පංචස්කන්ධයේ පවත්තාගෙන යන මහා දුක. එන්න මේ දුක හේතුන් ගන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. තමන්ට තේරෙනවා නම් මේ විදියට අපි කාලයක් සංසාරේ පුරා බින්නය යක්ෂ වේදනමස්සෝම්මත් නොන අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳින්නට ඒ ආකාරයෙන්ම තියෙනයි. සිය පැහැදිලිව තමන්ට තේරෙනම අවබෝධයෙන් පිළිගන්න. හදවතට මේ කණිහාර අනිත් කණිහාර ධර්ම පිළිකලා ඉන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. තමාගේ හදවත තුළින් තමාගේ ප්‍රඥාවෙන් මට්ටමට දැකිය යුතුයි. එහෙම දකිනකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි මේ පංචස්කන්ධ ලෝකයේ කෙරෙහි පුදුම පුදුම පුදුම පරිදීමක් තියෙනවා. කියන්නේ බැරි තරම් පරිදීමක්. මේ තරම් දුර්දුර්ණ මේ මහා පංචස්කන්ධේ මනමගේ කියලා සත්‍යෙ වෙයිසක්. මේ දෙයෙන් මේ දුක ගැන අපි අවබෝධයක් ඇති වෙනවා. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ මමගේ මමමගේ කියලා වැරදි දෘෂ්ටියකින් උපාදාන කරපු මොහොතකට මේවාට ආශා කළ මොහොතකම තේරෙනවා මේවා බදාගෙන උපාදාන කරපු මොහොතකම තේරෙනවා. මෙන්න මේ මූලිකම තේරුම් ගන්නට දුක්ඛ සත්‍ය අවබෝධ වී යුතුයි. නිත්‍යතාව ඇතිවීමට විලාගී ඇතිවීමට මේක දවසේ කලකිරීම විලාසිතෙන් ඉවරයි. අපි අධිකරණයට මේ පන්ති පංචස්කන්ධ සංඛාර සංස්කාර ධර්ම ඔක්කොම අතහැරෙන්නේ කියලා. මේ අතහැරීම අපට කරගැනීම සඳහා දුක්ඛ සත්‍ය දේහම් ගන්නට ඕන. මේ පුංචි කපක් ලැබෙනවා ඉන්දිය ප්‍රතිපatti කර. ඒ කියන්නේ අපිට මේ රූපයක් දැකලා පොඩි සද්දයක් මේ හිණයක් වගේ නෑ දැකපු හිණයක් වගේ. ඒ හිණේ දැන් දැක දැන් ඉවරයි. එයාට පුළුවන් නම් අර ලෝතුරුට කලාව කියලා අපි පොතක් ගහව ඔකේ තියෙනවා ප්‍රශ්න ටිකක් විස්තර ඇතුළු කියලා බලන්න. එතකොට සමන්තම තේරෙනවා මේක දුකක් තම මුලාවට පස්සලා හිටියයි කියන්නේ විදිය මුලාවට පස්සලා සංසාරයේ සංසාරයේ පරිත්‍මණය වෙන්න වෙනවා. සතරේ සතර යන්නේ යාදීම මරණය නැවත නැවත පස්සේ උත්පත්ති වෙනවා. ඒක නිසා මේ අය දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න පංචස්කන්ධ ලෝකයේම දුක. පවස්සන්දකම් අපවස්සන්දකම්. මේක පැවැත්මමයි දුක කියන්නේ. අපවස්සන්දකම් මේක නැත්තට නැතිව පමණක් නෙවෙයි නිලා නිලා තේනම් පෑවනම් ඒකයි දෙකේ. වෙන එකක් නෙවෙයි. ඒක තියෙන තාක්කන් දුක දෙනවා. මෙන්න මේ දුක අවබෝධ වීම සඳහා පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහෙය කරන්නට ඕන. අනිත්‍ය නිසා මේක දුක්, ඒ වගේම නිරායාසයෙන් දුක් ලැබෙන නිසා දුක්. ඒතර මම ඊළඟපන්නේ කියන්නේ මේ සීලයක් අවස්ථා කරන්න පංචශීලවත් ආදීවක් සම්පූර්ණේව ඉන්දියන්ගේ මොනම සමාජ හැකියාවන් සංවර කරගන්න සත්‍ය කරුණු දෙකයි සත්‍ය පිළිගැනීමකට දිනු කරගන්න උත්සාහ කරන දෙවෙනි කාරණාව දවසට පැයක් භාගයක් වත් පැයක් වත් අඩුවත් දෙයින් සිතේක කර ගන්නට පුළුවන් ආකාරයේ පහනමක් කරන්නේ කරගන්නට. තමන්ගේ ප්‍රඥාව නුවණ සම්මා විද්‍යාවේ ධර්මයන් දියුණු කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා එලෙසින්ම ආශ්‍රය ධර්මයන් ප්‍රතිලේඛ කර ගැනීම සඳහා මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විමසනවා. ඔබ කියන්නේ අපි එතකොට මේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ලක්ෂණයත් මේ සංස්කාර කෙරේ කරකිලා මේක දුක් සත්‍යය කියලා තේරුම් අරගෙන අත්හරින්නට පුළුවන් සත්‍යය ලැබෙනවා. අත්හරින්නේ නැතුව නිවනක් නෑ. උපාදානයේ අත්හරින්නට වෙනවා. අල්ලා ගැනීම අත්හරින්නට වෙනවා. විශේෂයෙන්ම පංචස්කන්ධයේ ඊළඟට අනාත්මයන් වශයෙන් ළඟින් ඕන. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ළඟින් ඕන. ඒ අනාත්මයි අනාත්මයි කියන එක නෙවෙයි මේවා මමලගේ මගේ නිවිදියක් ඉතරේ කෙනෙකුගේ මා මේ කියන්නේ. නැත්තම් වෙන කෙනෙක් කියන එක අහගෙන ඉන්න එක නෙවෙයි මම කියන්නේ. තමන්ම තමන්ගේ නුවණින් අවබෝධ කරගත යුතුමයි කියන එකයි මම කියන්නේ. මේ අනාත්මලක්ෂණය අත්‍යවශ්‍යයි ආත්මදෘෂ්ටිය නැති කිරීමට. මේ ඒවා මේ ධම්ම ආශ්‍රය මේ ආශ්‍රය සම්බේධය මේ ආශ්‍රය නිරෝධයෙන් මේ ආශ්‍රය නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා දකින්නට ඕන. ආශ්‍රයෙන් නින කාමාශ්‍රය බවාශ්‍රය අවිද්‍යාශ්‍රය කියලා තුනක් ඊටමතර එකක් කියන අභිධර්ම පොතල දික්ඛාශ්‍රය. මෙන්න මේ දික්ඛාශ්‍රය නැති කිරීමට පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇතැයි කියන දෘෂ්ටිය නැති කිරීමට පංචස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් දකින්නට ඕන අවබෝධ කරගන්නට ඕන. තමන්ගේ රූපේ දැක්කොත් රූපේ දැක්කොත් මම කියලා හිතනවා මේක මගේ කියලා හිතනවා ගැන්නේ කියලා හිතනවා නැත්නම් මිනිහ මෙතන ඉන්නවා පස්සේ ඉන්නවා ජීවේ ඉන්නවා ආත්මය කියලා ඔය එක එක ආකාරයෙන් හිතන්න පුළුවන් ඒ ඔක්කොම තමන්ගේ හිත තුළ තියෙන සිතිවිලි මාත්‍රයක් විතරයි අන්තිකම් තමන්ගේ ඇඟට බලලා මේ මමය මේ කියන්නේ මම වෙන ධර්මයක් ධර්මයක ආදී වශයෙන් හිතනවා නම් ඒක තමන්ගේ හිතේ වෙන සිතිවිලි මාත්‍රයක් පමණයි. දැන් හිතනවා ඒක කුමන සීනතික ධර්මයක්ද? ඒ සීනති කියන අවස්ථාවේදී ඒ කුජලයා එයාගේ එක අරගෙන මේ මම කියලා හිතනවා මේ ඇඟ මගේ කියලා හිතනවා මේ ඇඟ පිළිමේ කළ ඒ ගැන්නේ කියලා හිතනවා නැත්නම් මේ ලෝකේ බවට තියෙන කයි කවර දෙයක් හරි අරන් මේ මගේ කෙනෙක් මගේ දෙයක් කියලා මේ ගන්නත් පුළුවන් ඉතනවාද? සී නැති උදා සිටි. දැන් යන්න තියෙනවා නැත්නම් ඉතන්නේ ඉතන්නේ කොහේ? මේ ඔක්කොම හිතේ තියෙන පැටලි, හිතේ තියෙන මුල, හිතේ තියෙන සංඥා, හිතේ තියෙන අල්ලාගෙන. ඒක තමයි කියන්නේ. ඒක නිසා මේ මම කියන හැඟීම, මගේ කියන හැඟීම ආත්මය ඇති කියන එක සිත තුළ තියෙන හැඟීම පමණයි. අර ජීවිතයේ පොත්ලයාගේ උපමාවෙන් මේ හැඟීම තේරුම් ගන්න පුළුවන් නේද? ඒ හැඟීම අයින් කරගත්තා නම් නේද? තරම්ගේ තරයේ දෙස් බැලුවාම ඔය නිකක් කන්නවත් ගන්නවා කියලා හිතනවා නේද? මම කියන හැඟීමක් නෑ. ඒක සම්පූර්ණයෙන් අයින් කරගන්න පුළුවන්. ඒක නිසා මේක ආත්මය කියලා දකින්න. කොහොමද දකින්නේ? තමන්ගේ ඇඟට ඉස්සෙල්ලා හිත දිහා බලන්න ඕනේ. ඔය සිතින්මයි ආත්ම කියලා ගන්න, සිතින්මයි අනාත්ම කියලා ගන්න. තමන්ගේ හිතුණා. දුක් වේදනා, දුක් වේදනා හඳරක් කියලා. මේවා මම වේදනාවෙන් දෙනවා, මේක මමගේ වේදනාව. මම තමයි වේදනාවේ මෙහෙම දුකක් මට තියෙනවා අනිත් ලෝක සත්‍යයන්නේ වනේ වල සතුටකට මෙහෙම දුකක් වෙන්න දෙපා. ඔක්කොම උපාදාන අරගෙන උපාදානයේ යුතුය අල්ලාගෙන කරන කීරදී සිටිවිලි වාස්කායික වාචික මානසික ක්‍රියා. ඒක නිසා වේදනාව දෙස බලන්න. තමන් කැමතින කොච්චර දුකක් ඇතිවෙනවා. දුක් වේදනා අනිත් කරන්නේ නමුත් කොච්චර අකමැති වුණා. දුක් වේදනාවක් වෙනදෙන හේතුවක් ආවට පස්සේ දුක් වේදනාව ඇති වෙනවා. ඒක මගේ එකක් නම් ඒක මගේ වේදනාවක් නම් සම්මන් දෝනේ ඉඳ හසුරවන්න පුළුවන් ධර්මයක් මේක ඊළඟට ඔය දුක් වේදනාව වෙන නැතිවන්නේ මොන හේතුවකින් හරි දුක් දෙන දෙන වේදනාවක් ආවට පස්සේ හේතුවක් ආවට පස්සේ ඒ හේතු සංයෝගය නිසා දුක් වේදනාව මේක වශයෙන් නැති වෙනවා එතුණාට පස්සේ මොකද දැන් මම කියලා හිතනවා මගේ කියලා හිතනවා වේදනාව අල්ලනවා දකලා උපාදාන ඒ පස්සේ කායික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන මේ වේදනාවේ යථා තත්ත්වයේ තේරුම් ගන්නට බැරි කුසලයා වේදනාව පාදාන කරනවා. එසේ උපාදාන කිරීම වලින් සංස්කාරයේ යර්ථනාවට ඉදීමට හේතු වන දුක්ඛ සංවේ සත්‍යයේ දක්වන. එන්න මේ නිසා වේදනාවට බලන්න මේක කවදාවත් මේ වේදනාව මම කියලා ඉතල මගේ එකක් නෙවෙයි. වේදනාව මම මගේ කියලා හිතලා මේක මම මගේ නවන අනාත්ම ධර්මයක් හේතු වෙන නිසා හටගන්නා බල ධර්මයක්. දැන් මේ වේදනාව කියන්නේ තියෙනකොට මම වේදනා මම වේදනා කියලා ගන්නවා. දැන් මේ වේදනාව නැති නැතිව ගියාට පස්සේ මොකක්ද ඉතුරුනේ මම කියලා ගන්නද මොකක්ද ඉතුරුනේ මගේ ආත්මය කියලා ගන්නද මොකක්වත් නැහැ. දැන් සැප වේදනාව අල්ලගෙන බොහෝ දෙනෙක් ආසාවෙන් කටයුතු කරන්නේ. සැපේ හොයන්න සැප වේදනාව ලබන්නේ. මේක විඳින වෙලාවේදී මමන්ට තේරෙනවා නම් මේ චිත්ත තුළ සැපේුණාවක් ඇති වෙලා නැති යනවා මම විඳිනා මේ මේක තියෙනවා ඉපට පස්සේ නැති වෙනවා නැති වුණාට පස්සේ මොකක්ද මේකින් කරුවා ඉතින් මේක ඇති වෙලා නැති යක් ගන්න මට ඇති වෙන්නේ මොකක්ද කියලා හරියට තේරෙනවා ඔය වේදනාවල් අල්ලන්නේ උපකාර කරන්නේ ඒක නිසා වේදනාව ඒකාන්ත වශයෙන්ම ආත්ම ධර්මයක් නෙවෙයි අනාත්ම ධර්මයක් සංඥා සංකාර සිතේ හඳුනාගෙන ඒ ඔක්කොම හේතුන් නිසා හටගත් බලයන් මුලික ක්‍රියාදාමය නිසා මුලේ ශරීරයෙන් ඉපදෙයි ක්‍රියාත්මක බීජිත තුළින්මයි මේ සංඥා මේ සංස්කාර ජනිතවන්නේ ඒක නැත්තම් අවදාවත් අපට ඕනේ විදිහට පරිණාමික ගන්නද ප්‍රසංකාරය කරගන්නත් බැහැ මුලික ක්‍රියාදාමයේ නිසා ඒ කායික ක්‍රියාව නිසා ඒකේ හේතුන් නිසා හටගත් බලයන් එතකොට මේ සංස්කාර හෝ සංඥා කියන දෙකම සමාගයේම සිත තුළ තියෙන සිතිවිලි ධර්ම හැර ඇති නැති යන නාම ධර්ම හැර අනුකිතවත් නොයි මේක අනාත්මයි කියලා පැහැදිලිවම තේරෙනවා නම් ඔය කිසිම සංඥාවක් එන සංස්කාරයක් උපාදාන කරන විඥානයකට සාරාංශ පොයින්නසෝඥාන මේ එකක්වත් සමාකෝ සමාගයේ ධර්මනේ මේ විඥානය තියෙන හේතු තියෙනවා ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් ආලෝකය තියෙනවා නම් මානසිකාරය තියෙනවා නම් ඇහැට රූපේ ගැටුණාට පස්සේ ඒකෙන් දෙනකොට ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා. දැන් මේ ඇහි කන තියෙනවා මේ ශබ්ද දින කරනවා ශබ්ද දින කරන සියලු ගොඩාක් නිසා මේ ඇහි කන තුළ ගියලා ශබ්දේ වදිනවා. ඉතින් ඔබ දැනගන්න දෙන්නක් බලන්න. මේ ඇහි එකක් නෙමෙයි ඒක. සමහර අමනේ ඉල්ලක් නෙමෙයි. අනේ පහළ වෙන කන නිසා පහළ වෙන අබ්දේ නිසා පහළ වෙන දෝෂ විඥාන සහිත මේ නාම ධර්ම බුදු නාම ධර්මම පමණයි මම නෙවෙයි මගේ නෙවෙයි ඒක සමයික තේරෙනවා නම් මේවා මේ ජීවිත වශයෙන් විස්තර කරනවා මේ එක එකක් අරගෙන කය දෙක මොනක්වත් විස්තර කරන්නට ඕනේ එක එක සංඥාවක් අරගෙන මේ ගැන කියනවා නම් කය දෙක තුනක්වත් කියන්නට ඕනේ ඒක අතුම ලක්ෂය 10ක්වත් ඔය සඳහා වැය කරන්නේ ඉතින් එහෙම කරන්න දැන් අවකාශයක් වෙන්නේ නැහැ. එතකොට රූපයත් අල් ගන්නවා තමයි ආත්මයක් කියන්නේ. සමන්ත වෙන කියන පාදන ධර්මයක් නෙවෙයි රූපේ කියන්නේ. රූපේ රූපේ පාදී පැත්තක ඔහේ තියෙන. අපි ඉතින් ඉතින් හඳුනන්නේ මම මගේ කියලා. රූපේට කතා කරන්නට නම් පුළුවන් නම් රූපය ඉනහා වෙන්නට පටන් ගන්නවා. කතා කරලා අනේ මේ මම මේ පැත්තක ඉන්න රූප කොට මේ ලක්වල ලැබෙන දකරන මම මේක මොන් කොච්චර පාරක් කියලා රූපේ නමයි. ඇත්තටම රූපේ හිතන්න පුළුවන් කතා කරන්න පුළුවන්. මොකද මේ ආන්නේ දැකලා ඉති දැන් ඔය ඉස්සර මෙයා කරන්නේ ඇත්තේ දින පොඩක් මේ තේිනවා. දෙවිද දැස්සනෝලි. එදින් මේක ඇතුලේ තියෙන මේ ජාතිවල ගුණවල් අරගෙන මේ අංකයෙන් පහළ වශයෙන් කවරේ කතා කරනවා. ඔබ දාන දෙකේ කියලා මෙන්න කරගෙන ඉතකලා ඒ ආකලයේ ඇතුලේ තියෙන ඔක්කොම පැතිරිය අයින් කරලා ඒක දැම්මොත් ඉතින් මේ මොන කරා ගොඩක් මේ සාහතු කොටස් එතන පඩවි ධාතු කොටස් තියෙනවා ආපෝ ධාතු කොටස් තියෙනවා මුළු ඇඟම ධාතු සමාන විශේෂයක් බලන්න මුළු ඇඟම පඩවි ධාතු කොටස් සමාපෝලි සිද්ධ හරි මේකේ වදලා දෙකේ වදලා තියෙන පැත්තක් ඒකවදාදී වක්ති කරලා දීලා පාලදාදී කුප්පන ඕක තමයි මම කියන්නේ කෑලි කියන්නේ මේ මේවා හැර මෙතන සත්‍ය වශයෙන් ආ තමන්ගේ ශරීරයේ දෙස බැලුවොත් එහෙම මම කියලා ගන්න මගේ කියලා ගන්න කිසියක් නැහැ. තමන් ඕනේ කිසි පවතින්නේ නැහැ පවත් ගන්නවා කියන්නේ. කොච්චර නාමයේ හැදෙන්නේ ඉතින් ඒ මහරියන්නේ කුංචි කාලේ ඉඳලා අද දක්වා කොච්චර වෙනස් කරලා ඉස්සරහට යනවා. එකක්වත් අපිට නවත්තන්න පුළුවන් ලෝකේ රූපාදී වලින් ඇතිවෙන්නේ නැති කියන ඒක ඇති වෙන විදිහ ඇති වෙනවා නැති වෙන විදිහ නැති වෙනවා ජලාවට යනකොට ජලාවට යනවා කැලේට කැලේනවා බිලේට බිලේනවා ලෙඩෙන් ලෙඩ වෙනවා වෙන්න තියෙන දේවල් සිදුවෙන්නේ සිදුවෙනවා ඒවා ආපී පැත්තකින් ඉඳලා ලෝකාලන මේ මොහොතේදී මේක නිකන් කාර්යයක්. ඉන්නේ මුලාවක් තියෙනවා. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහම එක එකක් වෙනින් වශයෙන් අරගෙන හෝ මේ පංචස්කන්ධයෙන් එකට අරගෙන හෝ මෙතන ආත්මයක් නැහැ මෙතන අනාත්මයි මේක ආත්ම නොවන ධර්මයක් මමගේ නොවන ධර්මයක් කියන අවබෝධය ඇති කර ගන්නට ඕන අදුම වශයෙන් අර කියපෝ සිද්ධිය වශයෙන් කර ගැනීම සඳහා සිතාස්ත්‍රේ ඒ ආත්මය ගන්න කර ගැනීම සඳහා ඒක මූලික සියලු ඒ විදිහට සම්මාන වෙන පිටරන් අනාගාමීව බවස්සන පිටරන් රහත් වෙනකොට ඊටගෙන මේ වගේ අත්දැකීම් ලබලා මේ ජීවිතේ ඔක්කොම නිමකලා කියලා සෑහීමට පත්විච්ච කෙනෙක් තමයි මේ සූත්‍රයේ හැටියට බුදුජානක වහන්සේ ගැන සම්මේ ගැන සංගරත්නය ගැන ඉතිරවදීම දන්නා කුක්කලේ කියලා නිගමනය කරන්න පුළුවන්. නැත්තම් මේ ධර්මයේ ධර්මයේ හරියට tikai ගන්න. සෝවාන් කියන tikai ගන්න. සකදාගාමී කියන ඉච්ඡරවත් දැක්ක. පස්සක් වශයෙන් දැක්ක. පොත්වල දීම කියලා කියලා කියලා කියලා ඕනතරම් ගොඩක් නැති සම්සන. ඒක වෙනම දෙයක්. ඒක නිසා පස්සක්යෙන් දකින්නට වඩා ඒ දකින්නට නම් ඒවා අනිත්‍ය දුක්ඛ නාම වශයෙන් දකින්නකොට අර කලින් කියපු විදිහට දුක්ඛ සත්‍ය තමයි තේරෙනවා. මේ දුක ඇතිවෙන්නේ මේවා මම කියලා ගත්ත මගේ කියලා ගත්ත මේවා ආශා ආශා කරන මේවා උපාදාන කරපු මොහොතකම තියෙනවා. වෙන මොකක්වත් නැහැ. දුක්ඛ සමුදය කියන්නේ ඒකයි. දුක්ඛ සමුදය කියන්නේ දුක ඇති වෙන්නේ හේතුව සංකල්ප මොනවාද? සංඥායෙන් මොනවද කියන්නේ? කරන දේ වශයෙන් සංඥාව වෙන ලබන්නේ ඒක කියන්නේ මොනවද කියන්නේ? ඒක නිසා මේ මූලකම හරියට අවබෝධ වෙනවා නම් සමන්තේම අනිත්‍ය වෙන දුක්ඛ සත්‍යයක් කියන අනාත්මය කියලා වැටහෙනවා. ඒ වැටහීම කියන්නේ මාර්ග සත්‍යය. එන්න මේ විදිහට දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා නම් සමුදය සත්‍යයක් තමයි දැක්කා නම් මාර්ග සත්‍ය තේ අතරින් බැඳුනා නම් බැඳෙනවා නම් නිරෝධ සත්‍ය සංස්කාරයෙන් සඳහා අප සමාන්තරයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති නැති නැති නැති යන හැටි බලපලා සිටින්නට ඕන. අර අවබෝධය ඉඳගත්තාට පස්සේ යනවා දුක්ඛ සත්‍යයක් ඒකාන්ත වශයෙන් කියලා අවබෝධ කරගන්න ඒකාන්තයි මනස සංඥා කියලා පස්ස වශයෙන් අවබෝධ කරගෙන මේ අනාත්ම ධර්මයේ කියලා දැනගෙන ඒක තමයි මේ සිතාස්ත්‍රය කියලා දැකලා අදවසේ සෝවාන් වීමට සම්බන්ධයි කතා කරන්නේ. මේ සිතාස්ත්‍රයේ දීකන්නේ සිතාස්ත්‍රයේ තියෙන මේ තමයි මේ මුලින්ම තියෙන ඒ මොනවා දැකලා ඒ අවබෝධය මොනවාද පස්සේ තමන්ගේ අදහසිත දෙක සමාජමත් දෙයින් බලන්න ඇති වෙන විට ඇති වෙනවා කියලා දකින්න නැති වෙනකොට නැති වෙනවා කියලා දකින්න ඇතිවීම පැවතීම නැතිවීම කියන කොටස් තුන දකින්න පුළුවන් ඒක ඒ කියන්නේ අපි මේ වේදනාවක් ඇතිවෙනකොට ඇති වෙනකොට වේදනාවක් වෙන්නේ නැති වෙනවා කියලා දකින්න වේදනාව පවතිනකොට මෙන්න වේදනාවක් පවතිනවා කියලා දකින්න වේදනාවක් නැති වෙනකොට මෙන්න වේදනාවක් නැති වෙනවා කියලා ඒසා වේදනා, උපජාන වේදනා, වේදනා, පට්ඨාන වේදනා, වේදනා, අත්තක් ගන්න කියන බුදුහාමුදුරන් වචනයි මාගේ සිංහලෙන් කියන්නේ. මේ විදිහට තමන්ගේ අභිධෝනස්ථාන පාසල් කරනවා දැන් කාර්යයේ ලියලා කියලා පොඩක් පොඩක් ලියලා ලියලා යනවා නැත්නම් ආසස්කා සාධනාවේ තියෙන හැටවල හැටවල හැටවල මේ ඇතිවීම දකිනවා ඇතිවීමක පවතින දුර්මෝහයක් ඊට පස්සේ තියෙනවා මේ ඇතිවීම පැවතීම නැතිවීම දැක දකා ඉන්නට පුළුවන් නම් පරිසම්පන්න ලෝකයේ පිළිබඳවම ඒකමයි නිවන් මාර්ගයේ ඒකම පුළුවන් සියලුම අස්තන්නාට කෙරෙන්නට අතිවිශේෂ සමාන භාවනා ආසන පහය සම්මත තේකතමන් දෙකේ සමාන භාවනා ආසන පහය සම්මත දෙකේ ආස්තරණ්‍යම් ඇති කිරීම සඳහා මාත්‍රේ බව ප්‍රතිකාශයෙන් කිරීම සඳහා සමාධි භාවනාවක් ඊනම් ආයතන පස්සේ සමාධි භාවනාවක් ඉදිරිකේ විකෝ පංච පාදානන් සම්දේශ උද්‍යප්පයන් පස්සේ මේ පංච පාදානන් සම්ද ධර්මයේ මේ පංචස්මද ධර්මයේ ඇතිවීම නැතිවීම බල බල බල බල වාචිකම් ඔකයි පුතේ ඔබ තමයි කියන්නේ එතකොට මේ විදිහට යම් කෙනෙක් කටයුතු කළොත් ඒ ක්‍රියාලාමේ නියත වශයෙන් නිර්මාණ ධාතු අවබෝධ කර ගැනීම සඳහා හේතු වෙනවා ඒකයි අන්න ඒ ආකාරයෙන් නිර්වාණ ධර්ම හරියට අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්තු මට්ටමට අනුව බුදුහමනාමුදුරෝ කවුද ධර්මරත්නේ කවුද සංඝරත්නේ කවුද කියලා තේරුම් ගන්න ඕනේ. නැත්තම් බෑ. තමන්ගේ ධර්මයේ සියොතම් සම්පත්තිය සෝමන්පත්ත ඒකයි. දැන් මන්නේ කිව්ව ධර්මයේවත් දකින්න නැති කෙනෙක් මන්නේ කිව්වේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඔය දෙකක් ගන්න අවබෝධය සත්‍යයෙන් තමයි දකින්නේ. ඒක නිසා සමන්ත වහන්සේන මේ මට්ටමින් දකින්න පුළුවන් බුදුහාමුදුරුව කවුද ධර්මයේ කවුද සංඝරත්නයේ කවුද කියලා. සකදාගාමී වුණා නම් නැත්නම් අනාගාමී වුණා නම් එළම මාර්ගඵල ලැබුවා නම් ඔහුට හෝ ඇයට පුළුවන්කම ලැබෙනවා. ජීවිත රත්නත්‍රයේ මුලියම ආකාරයෙන් දකින්නට අවබෝධ කරගන්නට ජීවිත රත්නත්‍රයේ ගුණ මේවයි මේවයි කියලා අත්දැකීම. එහෙම අත්දැකපු කෙනා බුදුරජාණන් වහන්සේ නියත වශයෙන්ම සම්මා සම්බුද්ධමයි. අය වචන දෙකක් නෙමෙයි. ඒ ධර්ම රත්නේ නියත වශයෙන්ම සාක්ෂාත්යි. ඒ සංගරත්නේ ඒකාන්තයෙන්ම සුපටිපන්නයි සුපටිපන්නයි ඥානපටිපන්නයි සාමීපටිපන්නයි කියලා නිගමනයේ තබනවා. මේ සෝතේ දැක්කේ ඒකාන්තිකයි. එතකොට අද මේ පොළොවක් නිසා මේ සරල ආකාරයෙන් ධම්ම දේශනා ඉදිරිපත් කරේ නිවනට යොමු වන නිවනට යොමු වන ආකාරයේ දේශනාවක් නෙමෙයි. නිවන් ලබා ගැනීමට හේතු වන කරුණු පෙන්වා දීමේ දේශනාවක්. ඉතින් භාවනාව තමයි ජීවනයේ තියෙනවා. දැන් ටිකක් ඇස් දෙක සමා ඇස්ෙන් ක්‍රියාවෙන් සමාධිමත් සිටින් සමාන්ගේ ඇඟ දෙක සිටින් බලන්න. බලන්න. දැන් අධිවැඩි කරන්න කියනවා නම් ඉතින් මේගොල්ලන්ගේ සමාධිය නෑ. දැන් හදන්නේ අත්දැකීම. හද කරන්න බෑ නම් කියලා අපි කරන සමාධිය තමයි. දැන් තමයි ශරීරයේ දෙස බලන්න. මේ බලන දුකදෙස දැන් බලන්න. තමන්ගේ ශරීරයේ මේක තියෙනවා. දැන් ශරීරයේ දෙසින් බලන්න. ඒ බලන සිතදෙස දැන් බලන්න. මේ ශරීරය වෙනම ධර්මයක්. සිත තවත් ධර්මයක් දෙකක්. මේ දෙක දෙකක් වශයෙන් දකින්න. මේ දෙක දැක්කලා මෙන්න ශරීරයේ ඉස්තෙන්ට භාවයේ දක්වා එකපැත්තකින් සිත ගෙනියන්න මොකක්වත් හිතන්නේ ශරීරයේ වෙනම කොටසක් සිත වෙනම දෙයක් ඒ ශරීරයේ මතු පිටින් ඉතේ ඉතල භාවයේ දක්වා එකපැත්තකින් සිත ගෙනියන පහළට පහළට පහළට අනිත් පැත්තෙන් ඒ වගේම ශරීරයේ මතු පිටින් මේ දෙක බලමින් සිත ගෙනියනවා දැන් එකපැත්තකින් බලනකොට ඉස්සෙල්ට බලපු ශරීරයේ දැන් ගල්වටි ශරීරයේ ඉස්සෙල් පිටින් බැලුවා. දැන් පස්සේ සබාවේ දෙනකොට අර ඉස්සෙල්ට බලපු සිත සිදුදේ නේද? දැන් මේ විදිහට අර සිත නැති නැති යන ආකාරයේ දැකලා ඒක පැත්තකින් සිදුවෙනවා. මේ පැත්තෙන් කියන ගෙන්න ඉස්සෙල්ට ගෙන්නකොට අර ඉතිහාසය ඒක කලින් දැකපු පැත්ත දැකපු සිද්ධි ඔක්කොම නේ. දැන් පේනවා සිතින් සිටින සංස්කාරයක් නැහැ. මොකද සිත සිතනදී ආකාරයෙන් හිතට බලන හිත දක්ෂණය වෙනවා සිතට. ඒ සිත හිත නැතුව පපුවේ බලනකොට හිත දක්ෂණය වන්නේ නැහැ. හිත දක්ෂණය වන්නේ නැහැ. සිතින් ඇල්ලේ නැත්නම් සිතින් පිටපත් කරේ නැත්නම් ශරීරයක් නැහැ. මේක දකින්න බලන්න. මේ සිත ඇති වෙනවා පවතිනවා නැතිනවා. ඒ ඇතිවීම පැවතීම නැතිවීම දැක බල බලා දැක්කේ. අනිත්‍යයි නිරුද්ධයි යන මම නෙවේ මගේ නෙවේ ආත්මයක් වන විට අපි කරන්නේ. ආත්මය කියලා ගන්න කිසිවක් ඉතිරි නැහැ සිතේ නිවියම. ඔය නිවියම දෙයෙන් බලන්න. මොනවද කියන්නේ? කලින් කලින් දැකපු සිටේ පස්සුවට පස්සට යනකොට ඔක්කොම නිවියම. මෙන්න මේ නිවියම දැක දැක සිත බලන්න. කයකින් කයම සිටිනා සිටියක් සිතාවේ නිරෝධිය දැකදකා සමාධි ප්‍රඥා දිනු වීමට සිට සිත්ති යන්න ඕන ශරීරයේ නොපෙනෙන්න ඕන සිතට දැන් මේ නොපෙනී ගිය සිත් භාවයේ තමයි ආත්මය මේකත් නැති වෙනවා නැති වුණාට පස්සේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ මේකත් අනිත්‍යයි මේකත් සංස්කාරයක් මම හෝ මගේ ආත්මයක් නෙවෙයි මේකත් අනිත්‍යයි සංස්කාරයක් අනාත්මයි ඊට පසු වැඩි සාන්ත භාවය සිතේ සාන්ත භාවය මේකත් සංස්කාරය මේකත් අනිත්‍ය අනාත්මයි කියලා දකින්න කොට නිවන් සිදුපත් වෙනවා මේකත් අතහරිනවා කියලා නිවන ගැන නිවන් දැක්කම ඒකත් සිදුපත් අපි මේ ටිකක් කියේ සරල බණ ඔක්කොටම හේතු නිසා ටිකක් භාවනා දිනුවා කියලා නම් මේ ඇවිල්ලා මේ විනාඩි දෙක තුනක් අපි වැඩ කරේ යම් කිසි කෙනෙක් හදියට දුක ගැන කියන දුක්ඛ සත්‍ය මේකයි කියන අවබෝධය ඇති කරගත්තා නම් මේ ධර්ම දේශනාව අහන්න තමයි. ඒක අත්හැරීමේ කියන අවබෝධය ඇතුළ මේ ධර්මයේ දුක්ඛ සත්‍යයෙන් අත්හැරියන් නම් ඒ ධර්මය අහන්න කරන්නේ. ඒවා අනාත්මයි කියන පැහැදිලි අවබෝධය දැක්කම නම් අවබෝධ වෙනවා. ඔය කියන භාවනාව මතකයේ මෙනි ප්‍රඥා සම්බන්ධයෙන් කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන්. එසේ නොවත් තමක් නෑ පසුව කරලා බලන්නේ ඒ දියුණු ප්‍රඥා සමාධිය කියනවා මේ දක්වා ධර්ම පාරණ අවස්ථාවන් කියන්නේ මේකයි. අපි සූලහත් පදෝම සූත්‍රයේ ධර්ම දේශනා ඉදිරිපත් කළේ ඒ අදහස් ඇතපුගේ පාදකල තුන උපමා කරලා කරන දේශනා කියන එකයි. ඇතපුගේ පාදකල තුන දැක්ක පමණින් ඒක ලොකුවට තිබුණ පමණින් මේ ලොකු ඇති කියලා නිගමනය කරන එක ඒතරම් ප්‍රඥා ගොඩ කරවන්නේ නැහැ. එනිසා අපේ ජානනාථයේ ධර්මයේ මාලා ඒ නිවන හරියටම පස්සත් වශයෙන් අත්දැකීමේ තමයි බුදුරජාණන් වහන්සේ ධම්ම රත්නය සංඝ රත්නය හරියට හඳුරන්නේ. මේ තමයි මේ දක්වා කියපු කරුණු සාකච්ඡා. ඉතින් මේ හඳුනා ගැනීම හඳුනාගත යුතු දෙන්නකට පිළිපැදිය දෝ ආකාරයක් තියෙනවා. සීලයක් හදින්න ඕන. පංච සීලය වර්ධනය කරනවා. ඉන්ද්‍රියම් පුරවන් සම්පූර්ණට අද වෙන දවසේ සම්පූර්ණ සංවර කරගන්න නිමිත්තෝ ටිකාට පස්සේ ආශාව පිටේදස් සම්මේ සමහර සම්පූර්ණ සංවර කරගන්න අනිත් ආශාවන් නැති සංනාවන් අනිත්‍යතාවයන් නැත්නම් සංවර කරගන්න. පතියෙන් යුතුව කටයුතු කරන ටික ටික ටික පුරුදු වෙනවා. මේක සම්මාන වැඩක් නෙවෙයි ඉඳගෙන කරන භාවනාවක් නෙවෙයි. ඒ එදිනෙදා ජීවිතයේ එකතු කරගෙන ඉන්න භාවනාව පිළිබඳව නිදාගන්න කවදාවත් කෝ සිතේ කෙලවර කර ගැනීම සඳහා සුදුසු භාවනාවක් කරන්න මෛත්‍රී භාවනාව වෙනවා. ඒ සමාජාර මෛත්‍රී භාවනෙත් මන දෙකම කියන කොට කියලා තියෙනවා ඒක කියන ඉතාම පහසෙන් මෛත්‍රී ධ්‍යානෙ කියන ආකාරය ඒ වගේම ජීවන ඉස්සපත් කරන ක්‍රියාකාරය ධ්‍යාන ධ්‍යාන ඇතුළු නැතු ඒකම කරන්න කියනවා නේ පහසෙන්ම දෙකක් කරන්න පුළුවන් ක්‍රමයක් ඒකේ ඉතින් කවදාවත් කාලේ මොකද දෙකක් කරගන්න බලන්න. ඒකෙන් දැනීමටපත් වෙන්නට බෑ. චතුරාර්ය සත්‍යයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමයි. අතීත සංස්කාරයේ විඳින ලද දුක දෙස අපස්සට ඇරි නිකන් නුවණින් මෙනෙහි කරලා බලන කොච්චර කාලයක් දුක් විඳලා තියෙනවද? නිවන් දැක්කේ නැත්නම් කොච්චර කාලයක් දුක් විඳින සිදෙනවද? ඒ දුක තේරුම් ගැනීමට පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙකම බලන්නේ අනිත්‍ය නිසා දුකක් ඇති වෙනවා ස්වභාවික වශයෙන් මේ දුක ඇති වෙනවා ඒ නිසා නිත්‍ය දුක කියන කොටස් දෙකම දුක සත්‍යයම දුකයි ඊට අමතරව මේ මනිකස්කන්ධ ධර්මතාවයන් අනාත්ම වශයෙන් විමසගෙන නිසා විමසෙන් සාමාන්‍ය අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා එතකොට තමයි අපට අනුව වශයෙන් විස්සහස්තරයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ මේ කියන දුක්ඛ සත්‍ය ගැන හරියට අවබෝධයක් ඇති වුණාට පස්සේ මනසස්කන්ධ ධර්මතාවයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ කර්ම තුන දැනවත් කරනවාට අවබෝධයක් ඇති වුණාට පසුව ඒකත් සමාධිමත් වෙලා මනසස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා බලබලා වාසය කරන ඒකම නිවන් හැමේ මාර්ගයක් වෙනවා කියන එකයි මේකත් පාසයෙන් ගන්න කරුණු සිටින්න පිටසාරංශය. එසේදී කදී කරන්නේ ඇතිවෙන සැලකීමේ වාසනාවක් උදා වේවා කියලා ආශිර්වාද කරලා මේක දේශනාව දැන් මෙතනින් කරනවා. ඒ දෙවියන් කියන ආකාශකාරී පාඩේ කරන ආකාශකාරී මොනවා දේවා මංගලයේ සාපුණ්‍ය සම්මනෝසිතා ආවාදස්ථානමත්තා දේවානාගාමී සිකාපඤ්ඤං සම්මෝදිතා ඥානකම් තේසනම් ආපාදස්ථානමත්තා දේවානාගාමී සිකාපඤ්ඤං සම්මෝදිතා ඥානකම් සම්පන්නති රාසනේකම් සම්පන්නකම් දීනාමි ආලසමාපන්නසත් සමානකමෝ සෝයා විපාණපත්‍ය ධම්මේ පුඤ්ඤං මාතවක්ඛයා ආනහෝ සම්පදක්ඛා පමිච්ඡතු මේ කුලසකල සක්‍යෙන්නේ ඒකාන්තයෙන් කවදා හෝ මාර්ගයේ නිවන් දැකීම සඳහා මේ කුසල ශක්තිය හේතු වේවා වන්දනා වේවා. අභිවදන සීලස නිසම්මතා සමනෝ සත්තාරෝ ධම්මං වත්තන්ති ආයුවනං සුතං බලං ආදරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති නියත අතෝ නිබ්බාන සම්පත්ති සිනාතේ සමිඤ්ඤතු සත්‍ය වර්ණස්ය